තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අපි ළඟ ඊයේ දවසට ලැබුණු කමඨහන් වාර්තා වලින් 6ක් ඉතුරුව පවතිනවා අද දවසට කමඨහන් වාර්තා 16ක් ලැබිලා තියෙනවා සියල්ලම 22ක් තියෙනවා ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි හොඳයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා පරයන්කේ වාඩි වී සුළු වේලාවකින්ම ආස්වාස ප්‍රස්වාසය නොදැනී යන තරමට සියුම් වුණා. කයද ඊතා හොඳින් සංවර වුණා. විටින් විට ශරීරයේ තැන් තැන්වල ඉදිකටු තුඩකින් අනින වාසයේ දැනුණා. විටක පාදයක සමට යටින් සීතලක් දැනුණා. ටික වේලාවකින් ශරීරය වේගයෙන් ඉස්සරහට පැත්තට හා පස්සට වීසි වෙන්නට වුණා. ඒ නිදිමතක් වෙන්නට ඇතැයි සිතා මා පර්යංකයෙන් නැගිට්ටා. එහෙත් අවසන් වතාවේ මෙය තවදුරටත් නිරීක්ෂණය කළ යුතුයයි සිතා පර්යංකයෙන් නොනැගිට කීප වතාවක් බලා සිටියා. ඒ විසිවීම පාලනය කරගති නොහැකි වුවත් ඒ නිදිමත නිසා නොවන බවයි වැටහුණේ. ආස්වාස ප්‍රාස්වාසයද සංසිඳුන ආකාරයටම පැවතුණා. පර්යංකයෙන් නැගිට්ට පසු දැඩි ප්‍රබෝධමත් ගතියක් දැනුණා. මේ අත්දැකීමෙහි යටි මේ අත්දැකීමෙහි යම් අඩුපාඩු ඇද්දැයි පහදා දෙන්න ස්වාමින් වහන්ස. එසේම සක්මනේදී විටින් විට අරමුණින් පිටත ගියද ඒ ඒ ෂණයෙන්ම නැවත අරමුණට ආවා. වම් පාදයේ බිම තබන විට ශරීරයේ වමට බරවන ගතිය හා දකුණු පාදයේ බිම තබන විට දකුණට බරවන ගතියද හොඳින් දැනුණා. යටිපතුල් වල ඇඟිලි වලට පහළ කොටසට ලනු පැදුරේ රළු ගතිය තදින් හා විලුඹට අඩු වශයෙන් දැනුණා. ඇඟිලිවලට ඊතා සුළුෙන් දැනුණා. එක් වේලාවකදී සක්මනේ වේගය නොදැනීම වැඩි වුණා. එවිට සක්මනේහි සක්මනේහි පාලනය තොර වී පා පැටලෙන්නට මෙන් ගියා. ශරීරයේ බර වැඩි ගතියක් දැනුණා. ඒ නිසා සක්මන පවත්වා ටික උපක්‍රමා වෙන්න ඒ නිසා සක්මන නවත්වා ටික වේලාවක් විවේක ගත්තා මෙහි යම් වරදක් තිබේදයි පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායු වේවා ඉස්සල්ලා සක්මන පරියන්ක වේලාවෙ නම් මේ අත්දැකීමේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් කියනවා දෙවෙනි එකේ කියනවා මෙහි යම් අඩුපාඩුවක් කියලා ඉතින් මතක තියාගන්න අත්දැකීමේ කවමදාකවත් අඩුපාඩුවක් නෑ අත්දැකීම 100%ක්ම අංග සම්පූර්ණ එකක්. ඒ අත්දැකීම් බාර ගන්න බැරි කම විතරයි මම යගේ තියෙන අඩුපාඩු. ඒ නිසා අත්දැකීම 100ට 100ක්ම නිවන් දැකලා තියෙනවා. අත්දැකපතේ අත්දැකව හැටියට ලියන්න. ඒ වගේ කිසිම නැහැ හොදන්න දෙයක් දුනු මිනිස් දාන දෙයක්වත් උම්මලකට දාන දෙයක්වත් මොකුත් නැහැ පදම තියෙනවා. අත්දැකීමෙන් එහාට ගිය දේවල් තමයි ඔය කෙලස් තියෙන්නේ. ඔක්කොම ඒ නිසා මේ ඔක්කොම වෙන්න පුළුවන් එකයි තියෙන්නේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන සැකේ තියෙනවා. මේ භාවනා නොකර ඉන්න කටේ કોઈ සැකේ දිගටම තියෙනවා. භාවනා කරපේ කරලා තියෙනවා මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් ඇත්තේ නැහැ. කොයි දේ වුණත් සතිය පවත්තන්න ඕනේ. ඔළුව ඔළුව කැකෙන්නේ හෙල්ලෙන්න පෙරදෙන්න කියන්නේ. කය පාද වහංගු නැතුව නතර වෙලා හිටියත් විකගත්ත ඔය හැම එකකදීම සතිය පවත්තන්න පුළුවන්. ඒ නිසා අත්දැකීමේ කිසි වැරද්දක් නැහැ. ඒක හරහා යන්න මල් මාලයකට මලක් කමුනන්නා වගේ. මල ආපුවා මේ හරහා යන එකයි තියෙන්නේ. ඉදිකටෙන් ඇන්න බැලට එක දුකරා ඊගා මල ගත්ත ඇන්න ඒක කරා. ඒ නිසා ලැබෙන මහත් අත්දැකීමක්ම මල් මාලේ ගොතන්නේ කතාවත් අත්දැකීම් වලට අර්ථකථන දෙන්න යන්නත් එපා ඒවා මේ පිළිවෙල අදහස් ප්‍රකාශ කරන්න යන්නත් ඒක අම්මන තක తీරු මොර වැඩක් අත්දැකීම ඉල්ලන්නේ මොකක්වත් ඒක 100ට 100ක් අංග සම්පූර්ණයි අපිට විතරයි ඒ වෙන අත්දැකීම් පිළිබඳ සැක විනිශ්චය අර්ථකථන ගොඩක් එන්නේ ඒවට තමයි වල්පල් කියලා කියන්නේ තමයි ප්‍රපංච කරනවා කියන්නේ ඒක තමයි වැල්වටාරම් කතා කියන්නේ ඉතින් ඒක පුළුවන් තරම් නැතකලා අත්දැකීමට සාදර වෙන්න හැම අත්දැකීමක් කරාම සතිය යන්න පුළුවන් කියපු ලස්සේ දවසක තේරුම් ගනි මරණ චිත්තක්ෂණය හරහා සතිය යන්න පුළුවන් කියලා. අනේදාට දේශනවා මේ සතියේ මේ සංසාරේ මේ ජීවිතේ කරන වැඩක් නෙවෙයි මේ පුරුදු කරොත් ටික ටික ටික ටික මරණය හරහා යන්න පුළුවන්. වෙන මොකක්වත් යන්න බැහැ. ඒ නිසා ඔය උනා මදි තාටියක් වෙන්න තියෙනවා ඕනෝ වෙමු. තෙරුවන් සරණයි ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ වෙත নমස්කාර පූර්වකව ලියමි මම නිස්සරණ වනයේ වැඩමුළු වලට සහභාගී වූ දෙවන අවස්ථාවයි සක්මන් භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්ස මම වැලිමලුවේද ලනුපැදුරේ සක්මන් මළුවේද සක්මනේ යෙදුණෙමි වැලිමලුවේ සක්මන් කරන විට සතිය බැහැර නොවි පවත්වා ගැනීමට හැකිය දෙපා තැබීමේදී පොළවට සම්බන්ධ වන ස්ථාන කිසි වෙටක සම නොවිනි. වර එක වම් පාදයේ විලුඹ ස්පර්ශ වේ. වර එක ඇඟිලි තුඩු සහිත ඉදිරි මස් පිඬු ස්පර්ශ වේ. හොඳින් සතිමත්ව සිටින විට පැහැදිලි වන්නේ එකම ආකාරයෙන්ම සිදු නොවන බවයි. වැලිපලව මත දෙපා ස්පර්ශ වන විට එරෙන ස්වභාවයක්ද වැඩිපුරම විලුඹ ප්‍රදේශය ස්පර්ශ වන බව දැනේ. වැලිපලවෙහි දෙපා තබන විට සියුම් බවක්ද දැනේ. මේ සියල්ල එක් ආකාරයටම සිදු නොවන බව පෙනේ. ලනුපැදුර මත සක්මනේ යෙදෙන විට දෙපා වල යටිපත් යටිපතුල් දැඩි බවක් දැනේ. පියවර තැබීමේදී ස්පර්ශ වන ස්ථානද එකිනෙකට වෙනස්ය. සක්මණේ යෙදී කෙළවරට පැමිණි පසු යම් අවස්ථාවල දෙනෙස් පියා සිටගෙන සිටින ඉරියව්ව ගැන සතිමත්ව බැලූහ. එහිදී කය ගැහෙන ස්වභාවයක් මද වේලාවක් පැවත වරහන් තුල විනාඩි දෙක තුනක කාලය තුල ශරීර අභ්‍යන්තරය මනසපුර දකින්නට හැකිවිය. හිසේ සිට පාදයන් දක්වා මෙය දැක ගැනීමට හැකිවිය. සතිය සිටගෙන ඉන්නා ඉරියව්වෙන් පිට නොගියෙමි. දෙනෙත් හැර විනාඩි දෙක තුනක් පමණ එම සිටගෙන සිටින ඉරියව්වෙන්ම ශරීර අභ්‍යන්තරය දැක ගැනීමට හැකිය. මෙම අත්දැකීම පැය භාගයකට වැඩි කාලයක් සක්මනේ යෙදෙන විට දැනගන්නට හැකි විය. බාහිර ශබ්ද හෝ රූප කිසි විටක මෙනෙහි නොකෙමි. පර්යංකය පසුගිය මුල් වතාවේ පර්යංකය තුල සතිය පිහිටුවා ආස්වාස ප්‍රාස්වාසය තුලදී නාසිකාව අග බෝලයක් තරම් වූ රවුමක් ආකාරයෙන් දිස්වි එය තුලම සතිය පිහිටුවාගත් විට එය ඊතා කුඩා තිතක් බවට පත් වූ බව ඉදිරිපත් කළෙමු එහිදී ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් මත සතිය වැඩුවෙමි. පර්යංක භාවනාවේදී ඉන්පසු එම ආකාරයටම දිස් නොඋනි. යම් යම් අවස්ථාවලදී විහිදී ගිය පුළුන් පොකුරක් විසිරුණු එළියක් යම් අවස්ථාවලදී පිපුණු මලක් ලෙස දිස්වි සතිය ඒ මතම රඳවා සිටීමෙන් යම් අවස්ථාවලදී රූප නැති වී යමත් යම් අවස්ථාවලදී බාහිර රූප පැමිණීමත් සිදුවේ. බාහිරින් පැමිණෙන රූප හෝ වේදනා මෙනෙහි නොකර සිටීමට පුරුදු කර ගතිමි. සතිමත් වීමේදී විනාඩි 15ක් 20ක් පමණ කාලය තුල ඉක්මනින් අරමුණ පැහැදිලි වන ආකාරය දැනේ. එලෙසම බොහෝ පීඩනයක් නොවන බවක් දැනේ. නිතර යෙදෙන සෑම කටයුත්තකදීම මානස සතිමත් වන බව નિરાයාසයෙන්ම සිදුවේ. මේ මාලද අධ්‍යක්ීම් කීපයකි. මෙහි වරද නිවරද වටහා දෙන මෙන් ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ආත්ම භවයේදීම අවබෝධ වේවා. මේකේ අර සක්මණේ කියලා වර හිටගෙන ඉන්නකොට තමන්ගේ ඇඟ ඇතුලේ එකම අංශුවක්වත් එකම චිත්තක්ෂණයක්වත් විවේක ගන්න නැතුව ඉසුඹුලන් නැතුව දඟලන දඟලිලක් පේනවා. ඉතින් එතකොට පේනවා මේ පණ කියලා කියන්නේ නලියන ගතිය. හැම අංශුවක්ම හැම සෛලයක්ම හැම න්‍යාස්ත්‍යක්ම හැම ඉලෙක්ට්‍රෝනයක්ම ප්‍රෝටෝනයක්ම පුදුමාකාර නැතිලක් නැතන. එතකොට මේ ඇඟ වැටෙනකොට පේනවා මේකේ මේ මීමැති පොදියක් ඇවිස්සනවා වගේ. ඉතින් ඇත්තටම ඉස්රායිල් එක්කනාගෙත් එහෙමමයි සිද්ධ වෙන්නේ. නමුත් එයාට ඒක දැනෙන්නේ නැහැ. ඒ වගේම Tamanට එයාව පේන්නේ ස්ථිරව තියෙන ගලක් වගේ. දැන් භාවනා කරපේකන වෙන මේව ගලක් වගේ පෙන්වන්නට එයත් ඕකම තමයි අත්දකින්නේ. අර භාවනා ක්ලාස් වෙලා නැහැ. සතිය ක්ලාස් වෙලා නැත්නම් මේක වෙන්නේ ඒක ගණයක් පුද්ගලයෙක් කෙනෙක් මමක් කෑණියෙක් කිරිමේක් විදියට. මේක හුදුවට සතිය ආවට පස්සේ පේන්නේ අංශු දන්නේ ඕක ඇතුලේ නටන අංශු දන්නේ මේ ගෑණියද්ද පිළිමින්ද කියලා. මේ හිතගෙන ඉඳගෙන ඉන්නේ කියලා. මේ සැපත්ත දුකක්ද කියලා. හරිද වැරදිද කියලා මොකක්වත්ම දන්නේ නැහැ. ඉතින් අපි ඒකට නම් දෙන්නේ සතිය නැතිලාට තමයි. ඒ නිසා හොඳට මේ ක්‍රියාශක්තිය වැඩෙන්න ආරයි. වැඩිලා ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ කොහිදෝ යන අංශු කොටකට මම කියනවා මම ළඟ තියෙන එකට මම නෙවෙයි කියනවා. නමුත් අංශු ඒව දන්නේ නැහැ. ඒ කැඩලා ගිය අංශු දන්නේ මම සහ මම නෙවෙයි ගෑනු අංශු පිටුම අංශු මොකක්වත් නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි ඒ ක්‍රියාශක්තිය දැක්කනම් ස්වභාවය දැක්කනම් ගතිය දැක්කනම් භාවය දැක්කනම් මේක නොදකින තාක් කල් අපි පුද්ගලයෙක් දකිනවා. ගෑණිය පිළිමේ තමයි. මේක දැක්කනම් ඒ පුද්ගල නමට ගැලපෙන්නේ නැහැ. ඒක නිකන් මේ මීදුමකට මේ නමක් දාලා තියෙන මේ පාවෙන වලාකුලකට නමක් දාලා තියෙන කියලා තේරෙනවා. හැබැයි ඒක මේ ප්‍රතිපදාවෙන් ගත්තනම් මේක සාදර වුණා නම් නිවනට කිට්ටුයි. මේක බය වුණා නම් ඉස්සන් කුඩුවකට කිට්ටුයි. සයිකියාට්‍රික් කෙනෙකුට කිට්ටුයි. පිස්සු වෙනවා බය වෙනවා. ඒ නිසා භාවනා කරලා පිස්සු වෙනවා කියන එක හරිම සිම්පල්. එතන පිස්සු භාවනා කරනවා කියන්නේ ඊටත් වැඩිය සිම්පල්. මේ පිස්සු භාවනා කරපුවා ඔක දැකපු ගමන් ඉතින් පිටි නූල් බඳිනවා පිටි නූල් ගැට ගන්නවා අප නූල් අරිනවා කතරගම දෙයියන්න බාර වෙනවා ගමන් දෙයියන්න බාරනවා මොකද මේ වෙලා තියෙන්නේ කියන්නේ. ඒ කතා කරන්නේ පිස්සු විහත්වත් එක්කනේ. කාරණා දන්නේ කොට කරන කිදයක ඕක තමයි මේ කියන්නේ හොඳට බැලුවොත් තමයි ඒක ඇතුළේ මේ ද්‍රවයක් තැනක් ස්ථානය මොකක්වත් නැහැ හැම තැනම නලිය. ඉතින් කාටද හිතෙන්නේ මේ ඕනියමක් කරලා වගේ කියන්නේ. මනුෂ්‍ය ජීවිතේම ඕනියමක් තමයි. මුළු සංසාරෙම ඕනියමක්. දැකපු දවසට විතරයි බය වෙන්නේ. ඒ නිසා පුළුවන් නම් ඕකම ඉන්න බලන්න. අමාරුයි. නමුත් ඔయిత වැඩි වෙලාවක් ඉන්න අදිෂ්ඨාන කරතයි. ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. පෙරවන් සරණයි. අති ගෞරවනීය හාමුදුරුවනේ. ආනාපාන සති භාවනාව මම දැන් මෙතන හිඳිනවා යනුවෙන් සිතා භාවනාව ආරම්භ කළෙමි. සුළු මොහොතකින් සිත පිට ගියා. වැඳලා කන්ට දුන්නේ වල්පල් හිතන්නද කියා නැවත කමක් නෑ මම පරයන්ක භාවනාවට වාඩි වී සිටිනවනේ කියා නැවත ඉහළ පහළ යන හුස්ම දෙස බලා සිටින විට පාද රිදෙනවා දන හිස් ළඟින් ඉරියව් මාරු කළා මధుරව කනවා මුහුණේ අතින් පිස දැමුවා නැවත සිතට වෙනත් අරමුණු ඇවිල්ලා ඒ ඔස්සේ ටික දුරක් ගිහින් නැවත මම දැන් මෙතන ඉඳගෙන සිටින්නේ කියා සිතුවා කනස්සලු ගතියෙන් තොරව මෙම හැම ක්‍රියාවක්ම කළා. ඉරියව් මාරු කරන හැම මොහොතකම මුදවපු කිරියකට මුලින්ම හැන්ද ගහද්දීමෙන් පටලයක් වගේ කැඩෙනවා දැනෙනවා. විනාඩි 45කින් පමණ පසු ඉහළටගත් හුස්ම ෂණිකව පහළට ඇදගෙන වැටුණද නැවත හුස්ම ඉහළට ගන්න ටිකක් ප්‍රමාදයි. හුස්ම නැති ගතියේ ඉන්න හිතෙනවා. පහදා දෙන්න. දීර්ඝාෂ වේවා. තෙරුවන් සරණයි. මේක ඇත්තටම විස්තර කරන්න උත්සාහ කරලා තියෙනවා විස්තරකම් ගියාට ආවෙනින්න කරන්න තොරතුරු මදි ඒක මේකට දෙන්න පුළුවන් ওই කිරි ටිකට පැණි ටිකක් දැම්මා වගේ මේ මොනවා කෙරුවත් ඉතියා මාරු කෙරුවත් කූඹිය ආවත් මැස්සෝ කෑවත් කෙරුවත් නැවත මම දැන් මෙතෙන්ට එනවා කියන හිත gederෙන වෙලාවේ මොනවද Tamanට වැටුනේ කොහොමද වැටුනේ මම දැන් මෙතනට තැන්ට ආවද දන්නේ කොහොමද කියන්නේ ඔබේ හිත කියනවා දැන් මම දැන් මෙතෙන්ට ආවේ කියලා. අර ආපු හිතවිල්ලක්ද දන්නේත් නැහැ මේ මම දැන් මෙතන කියලා කියන්නේ. කොහොමද දන්නේ මම මගේ ඉරියවට ආවයි කියලා. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න කොහොමද? අස්පනා පිට සපෙල කියන්නේ කොහොමද? එහෙම නැත්නම් උපේ චරිතයෙන් සපෙල කියන්නේ කොහොමද කියන එක එක තැනකවත් ලියලා නැහැ. හැබැයි මේ කනස්සල්ලකින් තොරව පිටන අරමුණ මෙනෙහි කරයි කියලා තියෙනවා. මෙතන නෙමෙයි කනස්සල්න නැති බව දකින්න තියෙන නැවත අරමුණට ආවට පස්සේ මම දැන් මෙතන හෝ ආශ්‍රව ප්‍රසආසිය හෝ පිම්බීම කීම ඒකට ආපු බව දන්නේ කොහොමද? ආනේ ඒක පැහැදිලිව විස්තර කරන්න පුළුවන් නම් කනස්සල්න ඇතික මේකට උඟක් දවපකාර වෙනවා. එදාට තමයි මෙයාට මේ සම්පූර්ණ චිත්‍රය විස්තර කරලා දෙන්න දන්න ගතියක් තියෙන්නේ. ඉතින් ඒ නිසා පිට යන්නේ එක ගැන කනස්සල් වෙන්න එපා. නැවත ගෙනත් තියෙන එකත් ඇත්තටම කියනවා නම් හැම කෙනෙක් ගාම තියෙන දක්ෂකමක් දන්නේ නැතිකම මිසක් කෙනක් තිබ්බ බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? මට දැන් හරි ගියා. මගේ ගතිය නැවත ආවා. කොහොමද දන්නේ? අපි ගමුදි ඉස්සරහට නඩුවට. දීපේකන ගමදි දත උසන්. බොහොම සුළු වෙලාවයි තියෙන ඉතින් නඩු අත්තොත් වෙලා යනවා ඉතින් මේ කරන්න දෙයක් නැහැ. මේකෙන් ඕකේ සෑහෙන ගානකේ මේ දෙස කැපෙනවා. දැන් අපි යනවා ඊගායකට යනවා. අවසරයි සාංශ ඒ යෝග්‍යයා විසින්ම සක්මන් භාවනාව ගැන යොමු කරලා තියෙනවා. තෙරුවන් සරණයි අතිගෞරවනීය හාමුදුරුවනේ සක්මන් භාවනාව දැන් මම සක්මනට සූදානම්ව මෙතන හිඳිනවා යනුවෙන් සිතා සක්මන ආරම්භ කළෙමි. මට දැනෙනවා මහකට ඇඟිල්ලෙන් වැලි පිටක් ඉවතට විසිකරමින් අවසානයේ පාදය ගන්නා වග. තවද පාදයේ ඉදිරියට එන්නේ පිටපැත්තට උත්තර දර්පණයක හැඩයෙන් බව. තවද පාදයේ ඉදිරියට තබන හැම මොහොතකම වාහනයක් ස්ටාර්ට් කරද්දී ගැහෙන ආකාරයට ගැහිලා විලුඹුවේ සිට ක්‍රමයෙන් මුළු පාදයම තබයි. අනෙක අනෙක් පාදය ගන්නා හැම මොහොතකම විලුඹුව හරියෙන් අර මුලින් කියූ ආකාරයට ගැහිලා ඉස්සෙයි. ක්‍රමයෙන් විලුඹුවේ සිට තබනවා වගේම පොතක් වහනවා වගේ ඇතුල් පැත්තට පාදය තබන බව. අනික පුංචි ඇඟිල්ලේ සිට ඇඟිලි බිම තබන්න යනවා වගේ දැනුණට පුංචිම ඇඟිල්ල බිම වදිනවා. හැබැයි ඈතින් ඇඟිලි වදින්නේ මහපට ඇඟිල්ල සමාවෙන්න. හැබැයි අනිත් ඇඟිලි වදින්නේ මහපට ඇඟිල්ල වැදුනට පසුවයි. අවවාද දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔදින මේ ලකුණු වලින් තමයි තේරෙන්නේ මේ හිතනව නෙවෙයි ඇවිල්ලම තියෙනවා. මේ කපය කකුල ගන්නකොට දූල්ටියා විසි කරගෙන වගේ තමයි එන්නේ. තියෙනකොට ඉරා බහිනවා මේ විලුඹ අන්න ඒ වගේ ඉස්සල්ලා එකෙත් මම මඳුරේ කාවේ අත කැසුවා ඊට පස්සේ මම දැන් මෙතෙන් ආවට පස්සේ මොනවද වැටුනේ මම දණියෙන් පල්ලෑ විදිය වෙනස් කරා ඒකට මොනවද මට වැටුනේ නැවත ආවට පස්සේ කියලා හැම වෙලාවෙම සතියේ පිහිටියා නැත්තම් පිට ගිහිල්ලා සතිය ආපු වෙලාවේ ඒ වෙලාවේ පේන දෙක පේන දේ අත්දකින්න දේ අත්විඳින දේ උපේලා සපේලා කියන්න දන්නවනම් එයා යථාභූත ඥානයට දස්සන්න කැමති කෙනෙක්. හිතුමතු දේවල් කතා කරන ගත්තොත් නඩුව පරාදයි. ඒ නිසා සක්මණේ වගේ පරියන්කේදීත් අනිත් දවසේ සූර වෙන්න පිටිගිය ඕන වෙලාවක නැවත මම දැන් මෙතෙන් ආවනම් කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද උරගාලා කියන්නේ කියන එක අහන්නට ප්‍රත්‍යක්ෂ වෙන විදිහට ලියන්න දන්නවනම් ලෝකේ ලස්සරම රචනයක් වඩටපත් වෙනවා අපි යනවා ඊගාවට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස නිස්සරණ වනයේට පැමිණි ආදුනිකයෙකි. ඊයේ ධර්ම දේශනාව තුළින් ඇති වූ ගැටලු निराකරණය කර ගැනීම සඳහාය. ප්‍රශ්න හෝ ප්‍රශ්න අසා ඇති ආකාරය පිළිබඳවද කිසියම් සාවද්‍ය බවක් වේ නම් ඔබ වහන්සේගෙන් දසදහස්වර දෙපා නැමද සමාව අයදිමි. මූල කර්මස්ථානයේ සිට දිග කෙටි සියුම් රළුහා හුස්ම රැල්ල වදින තැනද බලමින් ටික වේලාවක් සිටින විට විතර්ක පහළ වීමට පටන් ගනී. වරහන් තුල මාස කිහිපයක සිටම එසේය. උදාහරණ ලෙස ආස්වාස ප්‍රස්වාස එකිනෙකට ප්‍රත්‍යවන බව හේතුඵල ධමයක් බව ආස්වාසය ආස්වාසය නැතිනම් ප්‍රාස්වාසයක් නැත ආනාපානය කරන්නකු හෝ කරවන්නකු නැති බව පළවෙනි ප්‍රශ්නය මෙවැනි විතර්ක ආශය අනුසය දෙකට අයත්ද දෙවැනි එක ඒ තුලින් සතිය වෙනස් වෙනවාද තුන්වෙනි එක එවැනි විතර්ක භාවනාවේ ඉදිරියට බාධාවත්ද හතරවෙනි එක එවැනි අවස්ථාවේදී විය යුත්තේ කුමක්ද ඒක ප්‍රත්‍යක්ෂය මගාරවන තමයි මේ ලස්සන හිතවිලි රාශාවක් ගලද්දා ඒ වෙලාවේ තමයි ඉඳගෙනද ඉන්නේ ඇවිදින්ද ඉන්නේ ආස්වාස අවස්ථාවේදී මේ විතර්කේ ඉන්නේ ප්‍රස්වාස අවස්ථාවේදී මේ තර්කේ ඉන්නේ ඒ විතර්ක දීත්‍යමට ආස්වාසේ බලන්න පුළුවන්ද ප්‍රස්වාසේ බලන්න පුළුවන්ද කොහොමද දැනෙන්නේ කියන ඒකත් අත්දැකීමක් කතා කරන්නේ දැන් ඔක්කොම පැත්තකට දාලා මොහොතේ කල්පනා කරන්න මේ ඇවිල්ලා හිල් ගන්න ඕනේ නෑනේ ගෙදෙන් කල්පනා කරලා දැන් බෞද්ධ වෙන්න ඕනේ නෑනේ ආන්නේ වගේ මේ ලැබිච්ච අවස්ථාවේ ගත හැකි ඍජු අත්දැකීම පැත්තකදීදී අපි ඉති සරුංගලයි ගොඩාක් කතා කරන්නේ ඒක හරි ඒ තමන්ගේම දරුවෝ නිසා මේ හිතවිලි හරි ප්‍රියයි අත්දැකීමට වඩා. ඒක නිසා අපි හැම වෙලාවෙම අත්දැකීම පැත්තකට දාලා කයෙන් හරි තමයි යන්නේ නැත්නම් හිතච්ච විකාර ගැන යනවා. ඉතිව බුදුජානන්සේ චින්තාමය ඥාන වතේ සඳහන් කළා තියෙනවා මේ චින්තාමය ඥාන වලින් කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙට බාධා කරනවා. ඒ වෙනුවට ඒ දෙක වෙන් කරලා අඳුර ගන්නත් බැරුව අහනවා මේකෙන් සතියට බාධා වෙනවද කියලා. ඉතින් ඒ කියන්නේ අසාධ්‍ය දෙයක් කියලා. සාමාන්‍ය නෙමෙයි මේක බාධා බව දැනගත්තා නම් ඒක ලොකු දෙයක්. මොකද ප්‍රත්‍යක්ෂේ වළක්වන්න හිතවිලි එන්න පටන් ගන්නවා. ඉතින් අපි හැම වෙලාවෙම කැමැති ප්‍රත්‍යක්ෂයට වඩා අද්දක් අද්දුරු දෙයට වඩා සාක්ෂාත් කරපු දෙයට වැඩිය මේ හිතවිලි වලට. ඒවා සෙකන්ඩ් හෑන්ඩ් දේවල් බව පිටින් ආපු දේවල් බව කවදාද තේරුම් අරගෙන මේ ඒ නැති කරන්න යන්න එපා. කවදාකවත් නැති කරන්න බෑ. අඩු කරන්න ඕන. අඩු කරලා ප්‍රත්‍යක්ෂයට පුළුවන් තරම් දාන්න බලන්න. කොහොම විස්තර කතා කරනද කියලා දසක් ඒ පඬිස්සාංශය අහනවා දැන් විතරක ආවේ පිම්බෙන අවස්ථාවේද හැකිතන අවස්ථාවේද කියලා. ඉවරයි. ඒක තමයි භාවනාවට සම්බන්ධ කරන්න බැරි නම් මොකටද මේ නගර සභාවේ කුණු බාල්දි බාර අරගන්නේ? තමන් මේක සම්බන්ධ කරන මේක දකින්නේ ආශාසයට අත්පස්සාදලාද පිම්බෙනලාද හැකෙනලාද වම දකින්නලාද දකුණු දකින්නලාද කියනවනම් තමන් දන්නවා තමන් අර මූල කර්මස්ථානේ ධර්ම ගන්න හැටි නැත්තම් මේක ඔය ගංජා ගහන මිනිස්සු ඕක තමයි කරන්න කැමති. හැන්දෑව ගංජා ටිකක් ගහපම හිත උදේ වෙනකන් එකම දේ කල්පනා කර කර ඉන්න පුළුවන්. බුදු වෙනවා. හැබැයි සූස්තියේ ඉන්නේ. ඔය හිතවිලි හැම එකක්ම සූස්තියක්. මම ගැව්වා මට වැදුන්නේ නැහැ. කවුදෝ ගහපුවා ගංජාක් එක්ක දුන්න වර්ණ එකක් ආවම බිව්ව මට. නැත්තම් මං එන්නේ නැහැ වැල්දෙන්නේ. ඔය යන ගංජා දසුට්ටුවක් ගන්න කන්නකොට නැගපුවාම ඉර බයින දිහා බලනකොට හිත උදේ වෙනකම්ම ඉර බයින. මේ බලන එකයි තියෙන්නේ. ඒවට කියන්නේ සූස්ති කියලා. ඒවට තමයි කියන්නේ මදේ කියලා. ඒවට තමයි ප්‍රමාදේ කියලා. ඒවට තමයි බොනවා කියන්නේ. ඒවට තමයි මත් වෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ හිතවිලි වලට තමයි මත් වෙනවා කියන එක කලක් කරන්න බෑ. ඒක ඉතින් රෝගයක්. නමුත් ලෝකයේ කියනකොට සාහිත්‍ය කියලා. ලෝකයකට සම්මාන දෙනවා. බුදු දනන්තේ දන්නවා හොදලා හොදන්න බැරි කක්කාවක් තියෙනවා. නිසා කරුණාකර ප්‍රත්‍යක්ෂිතේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා ඒ යෝගියාගෙම. කාමච්ඡන්ද තිබෙන විට ඒ ගැන දැන ගැනීම කුසලයක්. දැනගන්නේ සතියෙන් සිටින නිසා කිසියම් කෙනෙකුට සුළු ප්‍රමාණයකට හෝ සතිය පිහිටා ඇතැයි මොහොතකට හිතුවොත් ඒ තනත්තාගේ දෛනික ජීවිතයේ සෑම ක්‍රියාවක්ම වරහන් තුල කාය වචී මනෝ කුසල අකුසල සිදුවන විට සතිය සැනින් ඉදිරිපත් වේ. විශේෂයෙන් අකුසල ක්‍රියාවලදී ආදීනව දක්වයි. අපාදිය පෙන්වයි. අකුසලයට පමා කරයි. මනා පාලනයක් සාධාරණ තීන්දුවක් ඉදිරිපත් කරයි. පර්යංක හා සක්මන් භාවනා තුල පමණක් නොව දෛනික ජීවිතය පුරාම සතිය පදනම් වී තිබෙනවා නේද? සතිය අප්‍රමාදී ජීවිතය ලෙස සිටීම නිවැරදි නේද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් ධර්ම අවවාද ලබා දෙන සේක්වා. ත්වන් සරණයි. මේක ඇත්තටම මේ මේ සතිය තමයි තියෙනවා නම් මේ දේ කියලා මේ සභාවට කියා ගන්න ඕනක මං කත්තේ නෑ නේ. සතිය තියෙනවා නම් ඒක වැඩ ගන්න. මේ සතිය පිළිබඳ සැකනම් ඒ නිසා සතිය පිළිබඳ කොහොමද කියලා ගන්න නැත්නම් අහන්න. මේවා මේ භාවනා ප්‍රතිඵල නෙවෙයි. මේවා මේ හිතලුවන්. එහෙම නැත්නම් මේ නිකන් අනවශ්‍ය කියාපෑමක්. මම ඔක කිව්වට කවුරුත් දොස් කියන්නේ නැහැ. නමුත් මෙතන කවුරු කියාපෑවත් ඒක වැරද්දක්. දැන් මං උඩනේ ඉන්නේ මම අයියානේ ඒ නිසා මං ඕන දෙයක් ඒවට වැරද්දක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් අත්දකපු දේ කියන්නේ. තාම සැකද මේ සත්‍ය පිළිබඳ අදහසක් කියලා. සත්‍ය පිළිබඳ අදහස් නැහැ. අදහස් තියෙන සත්‍ය නැහැ. සත්‍ය තියෙන අදහස් නැහැ. සත්‍ය පිළිබඳ අත්දැකීමක් තියෙනවා. මොකද වෙන්නේ කියලා කරලා බැලලා අත්දැකීම් ටික කියන්නේ. එහෙමනම් මට අහුවෙනවා. මේක මට අහුවෙන්නේ නැහැ. මට එනිසා මේව කමටහන් වාස්තාවට දානවට මම පොඩි පෑණියන්ට දොස් කියනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කලක සිට භාවනා පුහුණු කරන මා පර්යංකයේ තැන්පත් වී මා දැන් මෙතන ලෙස කයට හිතගෙන බලා සිටින විට උදරයේ චලනය ප්‍රකට විය. පිම්බීම මෙනෙහි කරන විට ඉදිරියට ඇදී තද වෙන ගතියක්, තෙරපෙන කම්පනයක්ද විටක රළු ගොරෝසු ස්වභාවයෙන් තල්ලු වෙන ගතියක් දැනුණා. හැකිලීමේදී බරක් හැල්ලුවක් මෙන් සැහැල්ලුවක් දැනුණා. සමා වෙන්න හැකිලීමේදී බරක් හැලුවාක් මෙන් සැහැල්ලුවක් දැනුණා. තවත් විටක පිම්බීම ඊතා දිග වේගවත් බවක් දැනුණා. මෙනෙහි කරන විට රළු ගොරෝසු ස්වභාවය සියුම් වී පිම්බීම හැකිලීම වෙන්කර නොහැකි ලෙස සියුම් චලනය වෙන ස්වභාවයක් දැනී ටික වේලාවකින් නොදැනී හිස් ස්වභාවයක් දැනුණා. චිත සංසිඳී කය තුලම කිඳා බැස ඇති ගතියක්, කය එකම කුළුන් ගොඩක් මෙන් සියුම් වී ඉහළට ඇදී යන ස්වභාවයක් දැනුණා. මේ සංසිඳුණු ගතිය තුළ අත් නොදැක්ක සිතුවිලි ඉබේම ඇවිත් නීමැසි පොදියක් දඟලනවා මෙන් දැනි ඉබේම සිත සංසිඳී යනවා. රළු ගොරෝසු සද්දයක් ඇසුණු විට යම් ශක්තියක් විදුලි වේගයෙන් ශරීරයෙන් පිට වී සිත සංසිඳී යනවා. වේදනාව දැනුණත් එය සංසිඳුණු සිත යට තියෙන ස්වභාවයක් දැනෙනවා. සතිය සිතේ ගැඹුරටම ඇදෙන ස්වභාවයකි. එපමණයි. එපමණයි සංසිඳුණු. ඒක නිසා කවදා හරි භාවනා කරපු දවසේ පේන ඕනම කැළඹිච්ච හිතේ කැලලකුත් වර්තමානයේ තියෙනවා. හොඳටම තැම්පත් වෙච්ච හිතේ කැලලකුත් වර්තමානයේ තියෙනවා. අපි කතා කරන්නේ කැළඹීම හිත ගන්න නම් අපි අසත්පුරුෂ වෙනවා, අසද්ධර්ම වෙනවා. ඒ ගැළපෙන්න තියෙද්දිම සන්තුන් හිත ගැන කතා කරන්න පුළුවන් නම් සත්පුරුෂ වෙනවා සද්ධර්ම වෙනවා. සර්වචන්සේ දේශනා කරනවා මහමෝධේ උඩම කෙළවර අතු පිට උලංගඩ නිසා ගියතලි නගිමින් චලනයි. යටම කෙළවර කිමිර පිංගල ආදී විශාල මත්ස්‍ය නිසා චලන. මැද්ද කවදාව චලන වෙන්නේ. අන්නේ වගේ තමයි හිතේ උඩ කොලක් චලන, යට කොලක් චලන. මැද්ද කවදාවත් චලන වෙන්නේ ඉතින් අපි හැම වෙලාවෙම උඩ කොන ගැන කවි ලියනවා, සින්දු ලියනවා, කෑකොස්සම් ගන්නවා, නඩු කියනවා, යට කොන ගැන කතා කරනවා. ඌව පැත්තකට දාලා මැද තියෙන නිස්තර ගැන හිතන බඩ පැවිදි අතරම තියෙනවා. ඒක අභිධර්මයේ පවා පිළිගන්නා මේ ඒකාග්‍රතාවය කියන චෛත්‍යකයේ හැම වෙලාවෙම තියෙනවා. ඒක උපයන්න ඕනේ අපි වෙලා තියෙන කලබල ගැන කතා කරන්නේ. ඒව ගැන නඩු කියන. ඒව ගැන චෝදනා පත්‍ර කියනකොට අර tempat කොන tempat භාගයේ සමාදන් වෙන්න වෙලාවක් නැහැ. ඒ නිසා කියනවා ජීවිතේ මල් විහිම් පල් කියලා. මෙච්චර තියෙන මේ විවේකී ගැන කතා කරන බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාව කියලා දීලා තිබුණා ඇවිස්සෙන දේ ගැන කතා කරනවා. ඉතින් ඒකට දොස් කියන්න බෑ. එහෙම තමයි අපි අපිට අම්මලා තාත්තලා කියලා දීලා තියෙන්නේ. අපිත් අපේ දරුවන්ට උගන්වන්නේ ඒක තමයි. බුදුචාන් ආංශේ විතරක් කියන එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට දෙය කිරි කර දුන්නේ. හොඳට බලපන් ඔය කොච්චර කලබල හිතෙත් tempත් වෙලා හිටියද කියලා. ඒකාග්‍රතාවෙත් තියෙන පුළුවන් නම් ඔය ඔක්කොම ආශ්‍රේ ඒක හොයපන්. ඔය චෝදනා පැත්තකට දාපන්. ඒකට බුද්ධ පුත්‍රෙක් වෙනවා. ඒක කටුකුරුන්ද ඥානන්ද සාන්දි කියනවා පිටු කොටකට වැටිච්ච ඉදි ඉදි කට්ටක් ගන්න සද්දන්ත කුලයේ ඇතෙක් හිමීට හොඳේ දික් කරන හැටි බලන්න කියලා. පිටු කොටේ ඉතිරි ඉදි කට්ටිය ගන්නවා. පිටු කොට ගැන චෝදනා කරන්න ඕනේ නැහැ. අර ඉදි කට්ටනම් ගන්න ඕනේ ගණ එකයි තියෙන්නේ. ඉතින් එතෙන්ද එන්න මේ ඔක්කොම අවුල් තියෙද්දී මේ සාන්ත භාවය විතරක් හොයන්න සෝවාන් තකදාගාමී වුණාට මදි කියනවා අනාගාමී වෙන්න ඕනේ කියනවා ඒකයි වෙන්නේ කියලා දැනගන්න. දැන්ටත් ඒක වෙනව දන්නේ නැහැ. දැන්ට හිතෙන්නේ අතන කම්පන මෙතන චංචල මෙතන කුපුරනවා මෙතන තියෙනවා අතන මෙතන කියනවා කිව්වට අර විවේකයේ තියෙන ගැන අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ අසත්පුරුෂකම තියෙන්නේ. අසද්ධාර්ථයෙන් තියෙන්නේ. ඒ වෙනත්නම් නපුර හොයන්නේ. හොඳ පැත්ත හොයන්න පටන් අරගත්තොත් ජීවිතේ මල් උපදීම නිවන් දැකලා තියෙන්නේ. මේ හිව්වේ මෙතෙක් කල වැටිච්ච එක, කැඩිච්ච එක, වැරදිච්ච එක, වැරදිච්ච එක හිත හිතා ඉන්නවා. ඉතින් කවදා හෝ Tamange ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ වටිනාකම තේරුම් ගන්න, ක්ෂණ සම්පත්තිය තේරුම් ගත්තොත් නරකwidetilde පරිජිදී කියන එක නරකයක් කියලා හිතා ගන්න. ඒක නොකියා සිටීමම කුසලයක්. ආන්නේ රචනාවෙන් ඉගෙන ගන්න ඕනේ. අසරසංශ ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කළ වார்த்தාවක් තියෙනවා. Venerable Bante, report on walking meditation. I did the walking meditation in the morning after the sitting meditation, which was from 8.15 to 9.15 a.m. I did the walking meditation in the Sakman Malua on the fourth floor. As instruction given is the book, I began at the head of the length of matting by reflecting on my body, its posture and place. I began by lifting my right leg, bending and moving it forward and placing the whole foot on the rough choir matting. I was aware of the rough surface of the mat, the fibers kicking my foot, while my big toe was taking part of the weight of my body. I felt the other toes gripping the matting, gripping the matting to keep my balance. As I placed the right foot on the long rug, I already felt the left foot rising on its toes to begin its activity of bending at the knee, moving it forward and placing the foot on the surface of the rug. Now I noticed that not only was the surface of the rug rough and pricking my feet, but some moisture was emanating from both sole of my feet. There my thoughts began to wonder why that was so. I had not wet my feet before starting the walking meditation, neither was the rug wet. I thought it may be a physiological symptom and decided to ask my physic, physician. And then I pushed the thought aside and concentrated on the moment of the exercise. I noticed also a pain in my big toe in both feet as I placed each foot on the rug. And once or twice I noted a current of pain streaking up to my knee, the right knee. Once I noted the area around my knee becoming, becoming painful, coming and going again and again. Thereafter it disappeared. From time to time, the sound of cicadas inside the brackets, or was it the wiring inside my mind body, closed the brackets, entered my ears. I noticed also a pain around my ankles, also that I sort of waddled along in order to keep my balance. The thought came into my mind that it is was because I was overweight. Perhaps sometimes when I placed a foot on the rug, the thought came to my mind that I was like an elephant in a perahara procession. Pardon my sir, I am digressing again. I also noticed the green trees of the forest around us through the windows, then pleasant thoughts entered my mind that it was indeed a boon to be here. Sadhu, sadhu, sadhu. So as far as you are indicating the direct touch, that means slowly, slowly understanding the mindfulness, slowly, slowly understand how to explain with respect to walking. But while it is happening, so much of wandering happen. No problem. But if you can again bring back and come to the mindfulness with the touch as a beginner, that is something refreshing. So therefore don't expect mind to not to wander off. It will wander off, no problem. But you must know where to find the oasis, where to find the solace and come back. So when it is happening, you will understand the, the beauty of simple walking itself is how much releasing the tension. And within that you will see, you will see the cohesiveness, the touching nature, heat cold nature, weight and uh, lightness, and all the kind of thing, unexpected and unanticipated way. So therefore don't worry about that, but keep on reporting as much as possible with the direct touch, together with the sitting meditation also. අවසරයි සංස ඊයේ දවසේ ලැබුණු වාර්තා එපමණයි. මෙතෙන් පටන් අද දවසේ ලැබුණු වාර්තා. සම්මා සම්බුදු සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා ලනුපැදුරේ සක්මන් කරන විට පළුමුව ඊටාම රළු බවක්ද ටික වේලාවකදී සියුම් බවක්ද වැටහුණා. දැනුණා. ඒ සියුම් බව ටික වේලාවකදී කිසි ගතියක් දැනුණා. ඉන්පසු නැවතත් සක්මනේම යෙදුණා. ඉනෙන් පහළ කොටස පාවෙන ගතියක් දැනුණා. ආස්වාසයේ ප්‍රාස්වාසයේ දිහාත් හරිම සංසුන් බවක් දැනුණා. මා භාවනා ශාලාවට විත් පර්යංක භාවනාවට වාඩි වුණා. සුළු මොහොතකදී මාගේ සිරුරේ යට ප්‍රදේශයෙන් ලොකු ශක්තියක් දැනුණා. ඒ ශක්තිය කොඳුවැට පෙළ දිගේ හිස මුදුන දක්වා විත් විසිරී ගියා. ඇඟ ඇතුලේ බරගතිය නැති වී සැහැල්ලුවක් දැනුණා. මගේ සියුම් නහරවල් පවා උද්දීපනය වුණා දැනුණා. බොහෝ වේලාවක් භාවනාවේ සිටියා. සතුට නිම්හිම් නැති තරම් මා බුදුගුණ මෙනෙහි කළ මා බුදුගුණ මෙනෙහි කළා. එවිට අර සතුට තව තවත් වැඩි වුණා. ඇඟ දැන් පුළුන් ගොඩක් වගේ. මම ඒ සතුට අනිත් අයටත් දැනේවායි සිතුවා. තව තව භාවනාවේ ඉන්න සිතුන නිසා ඉරියව් මාරු කරමින් නැවතත් භාවනාවේ සිටියා. මාගේ කය මා ඉදිරිපිටම තිබී දෙකට වෙන් වී කෑලි කෑලි කැඩී ගියා දැක්කා. සුදු ඇඳගත් කීප දෙනෙක් මිනිහක් ඔසවාගෙන යනවා දුටුවා. මා නැවතත් හුස්ම දිහා බලමින් භාවනාවෙන් නිදී බලන විට ඇඟ සීතල වී තිබුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ වේලාව 9:30 බැවින් ගිලම්පස ගන්නට තරප්පු පෙළ දිගේ ආවේත් උඩින් උඩින් යනවා වාගේයි. හරිම සතුටුයි. ඉදිරියට යෑමට හෝ අඩුපාඩු පෙන්වා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් බැලෙන් සුවපත් වේවා. දීර්ඝායු සම්පත් ලැබේවා. තව තවත් මේ දුක් විඳින ලෝක සත්වයෝ ගොඩ දැමීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යයම ලැබේවා. පැය කමාරක පමණ කාලයක් භාවනාවේ සිටියෙමි. මා තුනුරුවන්ට ජීවිතයේ උතුම් කොට පූජා කළෙමි. මා දැන් බුදු පියාණන් වහන්සේ සතුට කළ ශිෂ්‍යෙක්ගේ හදවතට දැනුණා. සෝල් ලකුණ පහළ වෙගෙන එන්නේ ඇඟ හීතල වෙලා තියෙනවා මිනිහක් දැකලා තියෙනවා ඒක නිසා ෂුවර් මැරෙනවා මට කේන්දරේ බලන්න නැතුව ඒ තැයි මට අර දිනේ විතරයි කියන්න බෑ උත්තරටම ෂුවර් ඔබ තව සෝල් ලකුණ පහක් එනවලු දෙයියන්ගේ දිව්‍ය ලෝකයේ අවශ්‍ය වෙනකොට Tamange කීල්ලෙන් ගඳ එනවලු ඇඳුම් ධාරිය දානවලු දිව්‍ය මල් පර වෙනවලු Tamange නාසනේ තේනාසනේ පා වෙනවලු ඒ කියන්නේ විමානේ දිව්‍ය භෝජනේ පා වෙනවා ඒකට ළඟ ඉන්න දෙයියෝ දන්න දැන් තෝල් ලකුණු පහල වෙලයි කියලා. භාවනා කරන එකට ඕම ඉතින් සුදු රෙදි පේනවා, මිනිය ගෙනියනවා පේනවා, ඇඟ හීතල වෙනවා. ෂුවර් මට හරියටම කේන්දරේ බලන සුගිත මැරෙනවා මැරෙනවා මැරෙනවා. ඒ නිසා ඕක මැරෙන්න ඉස්සෙල්ලා බුදුහාම පූජා කරලා තිබ්බා ඉවරයි. මිනිය ලියලා තියෙනවා නිකන් මෙඩිකල් ෆැකල්ටි එකේ ලියලා තියෙනවා. මරණ පස්සේ ගිහිල්ලා කපලා බලපන් කියන. ඊට පස්සේ තම්මන කන්නේ ධම්මන කපම් බැලන කන්නේ බැලන කපම් කියන භාවනා කරන එකයි කියන්නේ. තෙලෙම් බද්දත් කොබෙයියා, කිරෙම් බද්දත් කොබෙයියා, තෙලෙම් බද්දත් කිරෙම් බද්දත් කොබෙයියා වල කොබෙයියා කියලා සම්පදයක් ගැහුවා මේක භාවනා කරා. නිකා ජොලි වැඩක් ඔහි තියෙනවා මහා ලොකු දෙයක් නැහැ. අපි යම් විද වෙලා යනවා පිටට. ගෞරවයෙන් নমස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සුපුරුදු පරිදි උදෑසන සක්මන ලනුපැදුර තුල සතිමත්ව ආරම්භ වෙමි. පියවර කිහිපයක් සක්මන තුලදී සිත එකඟ විය. පාදයක් ලනුපැදුරත් අතර ස්පර්ශයෙන් ඇතිවන රූපයන්හි මෘදු බව, ගොරෝසු බව, පතුල සහ ලනුපැදුරේ ස්පර්ශය තුලින් කැටිවෙන විස්තරණය වන අයුරු උණුසුම සිසිල පතුල පුරාවට දිව යන අයුරු අත්විඳෙමි. එහි සිටින අතර සිරුරේ විවිධ චංචල ගති, තද වෙන තෙරපෙන ගති, එකක් නිමවන විට නැවත එකක් හටගන්නා හැටි, ඒද වෙනස් වී නැති වෙන අයුරු දුටුවෙමි. ටිකක් පර්යංකයේ සිටින්නට අවසියයි සිත් වී පර්යංකයෙන් සිට බලා සිටියෙමි. ආස්වාස ප්‍රාස්වාස නිහඬව සිදුවේයි. හිස නලල පෙදෙසින් තද ගතියක් දැනිනි. එය වේදනාවක් යයි හඳුනාගෙන නැවත ආනාපානය දෙස සිත් යොමු විය. ආපෝ ධාතුව වේගෙන් ක්‍රියාත්මක වී කෙල සමග සෙම කිහිප විටක් ගලා විත් ගිලෙන්නට විය. එහි ඇති තද බව, ඇලෙන වැగిරෙන ගති, උණුසුම් බව වායෝ ධාතුව නිසා ගලා යන අයුද වර්ණය, ගන්ධ, රස, ඕජාවක් ලෙසටද සියුම්ව දැනිනි. පිටතින් සොඳුරියයි සිතා සිටින කයෙහි අභ්‍යන්තර පෝෂණය මෙහෙම නේදයි සිටිනි. ආනාපානය දෙස බැලුවෙමි. එය නිසිසේ පවතී. තවත් සිත එකඟ වන්නට ඉඩ හරිමින් බලා සිටියෙමි. සොඳුරු කාන්තාවක් භාවනා කරන අයුරු එහි සොඳුරු බව නැතිව ගොස් ඇටසැකිල්ලක් වන් වී බිම වැතිරී ඇටසැකිල්ලද ටිකෙන් ටික නොපෙනී ගියේය. එය දෙස බලාගෙන සිටින විට නැවත දැනුනේ ආනාපානයයි. පාදෙහි තද වේදනාවක් දැනුනි. අර්ධ පර්යංකය වෙනස් කරන්නට සිතුනි. නැවතත් එහි වේදනාව යටපත් කරගෙන හිඳින්නට සිතන අතර අතර දාණයට සීනුව නාද කළා නම් පර්යංකය වෙනස් කිරීමට හොඳයයි සිතිනි. එහෙත් එයට ඉඩ නැතිව අසලින්ම සුනකයින් දෙදෙනෙකුගේ ගුගුර ගන්නා හඬක් ඇතිව පැවති නැතිව ගියේය. පරයන්කය වෙනස් කළේය අරමුණ තුල සතිමත් වීමි සුවසේ එය අත්විඳෙමි වත්මන සිට නොදුටු නොපෙනෙන ලෝක නිහඬව සිදුවන දෙය මනසෙන් දකින්නට මාර්ගෝපදේශකත්වයේ සපයන ඔබ වහන්සේටත් ගුරුතුමන් වහන්සේලාටත් නිවනින් සැනසීම වේවා තෙරුවන් සරණයි මේකදී ඉතියව මාරු කරන වෙලාවක් එනවා මාරු නොකර ඉඳ ගිහිල්ලා යම් වෙලාවක මාරු කරන්න එනවා එතකොට SMS ගන්නවා slowly, mindfully, silently. ඒ වැඩේ යෝගාවචරයක් විදිහට කරන්න හිමීට ඉරියව් මාරු කිරීම දඩබඩ කරන්න නැතුව සතියෙන් කරන්න නැවතිලි. සතියේ කිසිම සද්දයක් එන්නේ නැති වෙන විදිහට. හැම සද්දකින්ම කියලා තියෙන්නේ එක්ක කාට හරි කෙලස් ඇවිදිනවා නැත්නම් Tamanට කෙලස් ඇවිදිනවා. එනිසා මේ ඉරියව් මාරු කරනකොට සීදහ තෙල් දහරාව. තෙල් දහරාවක් වගේ හිමීට මාරු කරලා බලන්න. ඒක බලන්න ආයෙත් කනපඩ දාන්න පුළුවන්. හරියට ඉරියව් මාරුව කකුල මාරු කරilla SMS වුණා නම් ඒ අපි අරමුණ දාන්න හරි ලේසි. කලබල වුණොත් ඉතින් ඒක ගැන කනකාට වෙනවා, පස්සත්තාප වෙනවා, වේදනාවට තරහ යනවා, ගොඩක් ප්‍රශ්න තියෙනවා. දැන් වේදනාවට යටත් වෙන්න. පළවෙනි වතාවේ දෙකේ නෙමෙයි තුනේ නෙමෙයි හතර පහ අවස්ථාවේ යටත් වෙලා ඉතියා වෙනකොට ලොකු සාහිත්‍ය වශයෙන් කියන යෝගාවචරික විදිහට ඉයව මාර්ගවල ආය ආනපානට හිත දාන එකයි ඒ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මෙම අසපුවට ආදුනිකයෙකු වූ මා කාලයක් තිස්සේ භාවනාව වැඩු අයෙක්මි. සක්මනේදී සිත ඉදිරියෙන් පොළවෙන් පිහිටුවා ඒ අනුව ඒ දෙස බලාගෙන මම සිත එකඟව සක්මන් කරන්නෙමි. එය මට ඊතරම් අපහසුාවක් නැත. නමුත් වාඩි වී සිත ඉදිරියෙන් පිහිටුවාගෙන එකඟත්වයේ වරහන් තුල භාවනාවේ සිටින විට ටික වේලාවකින් නොදැනීම යාම සිදුවේ. එය සිදුවන්නේ එම එය සිදුවන්නේ මම නොදැනුවත්වමයි. විනාඩි 5ක් 6ක් ගිය පසු තිගැස්මෙන් අවදි වී නැවත භාවනා ආරමුණට පිවිසෙමි. මේ කාලයක් තිස්සේම සිදුවිය. දැනට මාගේ ගැටලුව නම් ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේ විස්තර කළ අඟුරු වල මම අවුරුදු 7-8ක කාලයක්ම දුටුවත් එය දැකලාම දැන් මට අමුත්තක් නැහැ. එය කැට අඟුරු වලකි. මම එය ගුරුතුමාණන් කෙනෙක්ගෙන් විමසුවත් තනි වචන පිළිතුරක් ලැබිනි. එනම් සියල්ල අනිත්‍ය ලෙසින් දකින්න උත්සාහ කරන්නය කියලා. එයද ඉටු කර විට දැනට අවුරුදු 4ක පමණ කාලයක සිට ඒ දෙයම විශාල ආලෝකයක් ලෙස වරහන් තුල ඇසට ඔරොත්තු නොදෙන තරම් මොහතක ආලෝකයක් මා ඉදිරියේ පතිත වේ. එයට මා අකුණු ෂණයකට මෙන් තිගැස්සෙමි. ඒහා සමගම සිත තිගැස්සුණා සතුටටපත් වෙමි. දැන් එය සිදුවීම දිනකට කීප වරක් සිදුවේ. මට දැන් එය ඊතා හුරු පුරුදුයි. ඊයේ සවස ඔබ වහන්සේ දේශනා කළ ආශ්‍රවක්ෂයද කියා නොදනිමි. මෙයට පෙරත් මම ඒ ගැන සැකසිතූ නමුත් ඇසීමට කෙනෙකු නැති නැතිවීම නිසා නිශ්ශබ්දව සිටියෙමි. මෙයට පිළිතුරු ලබා දෙන මෙන් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට নমස්කාරය වේවා. උචාර භාවනා කරනකොට පරියන්ක විශේෂයෙන්ම ඉඳපුවාන් කිසියම් දෙයක් තේරෙන්නේ නැති නොදන්න තැනට අනිත් පැත්තේ දරා ගන්න බැරි තරම් ආලෝක දරා ගන්න බැරි ශබ්ද සුවඳ ගඳ රස එනවා ඉතින් මේ දෙකේදීම අපි කතන්දර ගොතන්න ආවා තේරුම් අරගන්න විවේක තැනට ගියොත් ගැසිලා වගේ මොකක් හරි එකට එනවා ඒකට ගියොත් ඒක බාහනකට ආයි විවේකයට යනවා ඉතින් මේ දෙන්න මේ විවේකයේ සහ තිගැස්සීම නැත්නම් කුතුහල ජනවන දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙලා තියෙනවා. මේක තියුණොත් ඊගාට මෙහා එනවා. මේක තියුණොත් මෙහාට එනවා. පහු වෙනකොට පහු වෙනකොට ඉතින් කිසිම භාවනාවකින් නොකර ওই දෙක මාරු වෙන්න පටන් ගන්නවා. විවේක වුණොත් ගැටෙනවා. ආලෝක පේන. ශබ්ද වේදනා. ඒක බලාගෙන ඉන්නකොට ආයි විවේක වෙනවා. ආන්නේ විදිහට මේ දෙක මේක ආශ්‍රවක්ෂයේද මේකට උද්‍යප්පේ ඥානියද මේක නැත්තම් සංකාරුපේක්ෂාද පස්සේ නම් වනම් දෙන්න පුළුවන්. කරදරයක් නැතුව භාවනා කරන තාකල් ලෝක ලක්ෂ කෝටි වාරයක් වෙන්නදරි. ඒක තමයි බුදුහාමර අපිට දීලා තියෙන ක්‍රමේ. ඒ නිසා මේ ක්‍රමේ හරි නමුත් අද්දකීම් අධිකම තියෙන්නේ මේක බොහෝ වාරයක් වෙන්න යමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියනවා. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. මම සක්මන් භාවනාව ප්‍රගුණ කරන්නේ මෙසේයි. මුලින්ම සක්මනේ මුල සිටගෙන සිටිනා ඉරියව්ව මෙනෙහි කරමි. ඉන්පසු විනාඩි 5ක් සක්මන් මළුවේ එහාට මෙහාට ඇවිදිමි. ඉන්පසු වම දකුණ වශයෙන් සක්මන් භාවනාව කරමි. මෙසේ සතියෙන් සක්මන් කරන විට මාහට ලනු පැදුරක් මත සක්මන් කරන විට එහි ඇති ගොරෝසු බව, තද බව මනාව වැටහේ. වැලි මළුවේ සක්මන් කරන විට එහි ඇති සියුම් බව, සීතල බව මනාව වැටහේ. මෙසේ වෙනස්කම් දකිමින් භාවනාව කරන විට මට විවිධ වූ ශබ්ද, වේදනා, සිතුවිලි දැනුණද මම ඒවා කෙරෙහි සිත යොමු නොකර වම දකුණ කෙරෙහි සතිය පිහිටුවා පැයක් පමණ සක්මන් භාවනාව කරමි. එසේ සක්මන් කරන විට මගේ සිත සංසුන් වූ පසු මම පාරයන්ක භාවනාව සඳහා වාඩි වෙමි. සක්මන කතරම් සාර්ථක වුවත් මට පාරයන්ක භාවනාව හරිහැටි කිරීමට නොහැකිය. මගේ සිතට රාග, ద్వේෂ ආදී සිතුවිලි පැමිණේ. සක්මනේදී තිබුණ සංසුන් බව නැති වී යයි. මම ආස්වාස ප්‍රස්වාසය සමා වෙන්න නැති වී යයි. නමුත් මේ සඳහා මාගේ හිතේ පසුතැවීමක්ද නැත. මම ආස්වාස ප්‍රස්වාසයේ මට ආස්වාස ප්‍රස්වාසයේ පවා නොපෙනී. සිත හරිම කලබලයි. ශරීරයට අධික වේදනා දැනේ. ඒ නිසා මම වැඩිපුර සක්මන් භාවනාවම කරමි. පරයන්ක භාවනාව සඳහා මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තවද මම එදිනදා ජීවිතයේදී කරන වැඩ කටයුතු අතර මූණසේදීම්, දානය වැළඳීම්, සිවුර හැඳීම් ආදී පුළුවන් හැම අවස්ථාවකදීම සතියෙන් කටයුතු කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් සක්මනේදී ඉන්නකොට Tamanට මේ ලනු පැදුර මේ වැලිපලෝ කියලා තේරෙනවා නම් يعني හිත ලෑස්ති ඒක බලන්න මේ දකුණ මේ වම කියලා දෙක වෙන් කරලා අල්ලන්න පුළුවන්ද කියලා. මේ දකුණු කකුලේ ස්පර්ශය මේ වම් කකුලේ ස්පර්ශ කරලා එන්නේ එන්නේ එන්නේ මේ සියුම් දේවල් වලට මේ කඩ කඩ පෙන්වනවා. යම් විදිහකට පුළුවන් වුණොත් මේ වම දකුණ නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒ වමේ එසවීම තැබීමෙන් වෙන් වෙන හැටි බලන්න. යම් වෙලාවක තමයි දකින්න පුළුවන් මේ එසවීම තැබීම නෙවෙයි කියලා එසවීම යැවීම තැබීම කරන විදිහට ඉඳ එනකොට එනේන විදිහට හිත විභජ්‍ය වාදයට දාලා කඩ කඩ කඩ කඩ පෙන්වනවා. එතකොට පරියංගයට ගියාට පස්සේ මේ රාග මේ ద్వේෂ මේන හිතට මගේ හිත කියන්න තරම් අපි කඩප්පුලිද ඒ වාක්‍ය පටන් ගන්න මගේ හිතට මේ රාග ద్వේෂ මෝහ එනයි හිතට මගේ හිත කියලා කියන කවුද කියේ මගේ හිත කියන්නේ මේ හිතට එන ඒ ස්වභාවය ඒ ස්වභාවය නම් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ මේ මගේ කියාගත්ත ගමන් අකුසල් ගියසුලියක් කරගෙනකොට හුලං ගියසුලිය ගන්න ඒකට දූවිලි එකතු වෙනවනේ රොඩු රොඩු එකතු වෙනවනේ ඉතින් ඔක ඕකට මම කියන්න ඕනේ ගියසුලියක් කරගෙන ඒ වටේ තියෙන ඔක්කොම කා ඔක්කොම හදලා ගන්න එතන අගාදයක් කරන පාතාලයක් ඉතින් ඒකට මම කිව්වොත් ඒ වගේ මේ හිත කියලා කියන්නේ වගේ හැදිච්ච ගියසුලියක් එක්ක මම නෙවෙයි කියලා බලන්න මගේ නෙවෙයි කියලා බලන්න මගේ ආත්මේ නෙවෙයි මේ හැටි ඉතින් රාග දේශ මොහොනේ තු වෙන බිබිකන් එන්නේ ඇයි? කපඩම් ගේන්නේ ඇයි? පකඩ හොයන්නේ ඇයි? රාග දේශ මොහ තමයි. ඉතින් ඕකට මම කියා ගන්නවා. ඉතින් මොකද කරන්නේ? මේ අහ කෑනයි දාගෙන කනවා කනවා කනවා කියලා නිසා අපිට භාවනා කරන්න අපිට බුදු දනසේ කියලා තියෙනවක මම නෙවෙයි කියපම් මගේ නෙවෙයි කියපම් මගේ ආත්මෙ නෙවෙයි කියපම් ඊට පස්සේ රාගෙට එන්න කියපම් මගේ නෙවෙයි නම් මොකටද රාගය ආපුවාම කොහොමද මුරුක්ක ආපුවාම කොහොමද මොන ප්‍රශ්නයක්වත් නැහැ. ඒ නිසා ඒකට ඒ જાතියම උත්තර දෙන්න ඕනේ. මේ හිතට මම කියන්න බෑ. මේක දිහා හුදුවට බලනින්න පූර්ණ අවධානයෙන් ජීසුලියකට කුණු ඇද ගන්නකොට මම කින්නවද? සුලි සුලඟක් කරගෙනනකොට මැදට ඇද කුණු ඇදලා ගන්න එකට මම කින්නවද? පාතාලයක් හැරෙනකොට මම කින්නවද? නෑ. ඉතින් ඒ නිසා අපිට අපි වග වෙන්න ඕනේ. මේක මම කියා ගන්නේ සර්පෙන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා එහෙම නොකියන ක්‍රමයක් පුදුහා කියලා තියෙනවා. මේ තමම නේසෝ හමස් වෙන්න මේසෝ අත්තා. මේක මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මෙ නෙමෙයි කියලා දාලා බලාගෙන ඉන්න එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ නේවාසික පුහුණුවට අලුත් අයෙක්මි. සක්මන් භාවනාව කරන විට ලනු පැදුර මත පා තබන විට මුලින් අපහසුාවක් දැනුණත් පසුව මනා සිහියෙන් වම දකුණ සිතමින් ඇවිදගෙන ගියමි. අපහසුාවක් නොදැනුනෙමි. পায়ට ගොඩාක් ලිහිල් ගතියක් දැනුනෙමි. මම වාඩි වී භාවනා කරන විට මුලින්ම එක අරමුණට ගන්නට නොහැකි විය. එහෙත් ටික වේලාවකට පසු ස්වාමින්වහන්සේ කියන විදියටම මම ශරීරයට සිත යොමු කළෙමි. එවිට හොඳින් ශරීරය දෙස විනාඩි 15ක් පමණ බලා සිටියෙමි. ඉන්පසු ආනාපාන සතිය කළෙමි. එවිට හොඳින් මානස සංසුන් විය. පැයක පමණ කාලයක් එකම ඉරියව්වෙන් එම භාවනාව කර ගැනීමට හැකි විය. කිසිම වේදනාවක් නොදැනුනෙමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිර්වාණ ධර්මයන් අවබෝධ කර ගැනීමට මේ පින් උපකාර වේවා. මේක ගොඩක් වෙලාට මේ ප්‍රත්‍යයෙන් දාලා ලියලා තිනවා ඒ වාක්‍ය භාව වාක්‍ය නමුත් අර ප්‍රථම පුරුෂයෙන් දාලා ලියලා තිනවා හිත එකතෙන් උනේමි කියලා. ඒකද හිත දැන් ඒක වුණා කියලා කියන්නේ. ඒක මීයන්නක් නෑ. ඒක කරන්නේ කවුරක්වත් නෑ. අඩු ගානේ හතර පොලක විතර ඒ ව්‍යාකරණේ වරද්දලා තියෙනවා. ඒ තමාට අවබෝධය වරදකුත් වෙන්නේ නැති. මේක ඉතින් භාෂාමන්තියක් නන් නෙවෙයි. ඒ වුණාට මතක තියාගන්න මේ සිද්ධ වෙන දේ සිද්ධ වෙන විදිහට ලියන්න කරපු දේ කරපු විදිහට ලියන්න. කරපු දේ ලියනකොට නම් මේ ප්‍රත්‍යයෙන් තමයි පිරෙන්නේ. සිද්ධ වෙච්ච දේ වෙනකොට ඒක වුණා. සිද්ධ වුණා විය කියන මිසක විමි කියලා ඉන්නේ නැහැ. ඉතින් මේ වගේ පොඩි පොඩි දවසොලින් තියෙන අපි භාෂා විවරයේදී ඒ විදිහට වැරදි විවහාර කරනවා. ඉතින් ඒ නිසා වාර්තාව හොඳයි හොඳයි කියලා කියන්නේ නරකකට ප්‍රශ්නයක් නැගලා විදිහ නෙවෙයි කියලා තියෙන්නේ. උත්සාහය ප්‍රතිඵල වේහරි කියක නමුත් ඉදිරිපත් කරන වාක්‍යත් පුළුවන් තරම් නිවැරදි කරගන්න බලන්න කියලා කියනවා. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ සක්මනේදී ඔසවනවා යවනවා තබනවා යන පියවර එක් කර ගතිමි. සක්මන වඩා සෙමින් සිදුවේ. එසවීමද පෙරතරම්ම ආයාස කර නැත. යැවීමේදී විටක යටිපතුල සියුම්ව පුපුරු ගසමින් පවතින අතර විටක පොළවට ඇදගන්නා කාන්දම් ගතියක් ඇදුම් කෑමක් වැනි දෙයක් දැනේ. ආයාසයකින් পায় ඉහළට ඔසවාගෙන পায় පහළට වැටෙන්නට නොදී දරාගෙන සිටිනා ගතියක් දැනේ. পাය පොළවේ තැබීමට ආසන්න වෙද්දී වෙවුලුම් ගතියක් සහ කාන්දම් ගතිය වැඩිවීමක්ද බර බව වැඩිවීමක්ද දැනේ. විටක ඔසවා අවසානයේදී පයේ ඉදිරිපසට එක් රැස් වී ඇත්තාසේ දැනෙන බර ගතිය පය යැවීමේදී විලුම ප්‍රදේශයේ තෙක් ගලා යන්නාසේ දැනේ. විටක පය පොළවේ තබද්දී සාදර ගතියකින් පොළව වැළඳ ගන්නාසේ පය පොළවේ පිහිටයි. සිටගෙන සිටිද්දී කයේ නලියෑම්, කම්පන ධාරා ආදිය දැනෙන අතර විටක ඒවා සියුම් විදුලි ධාරාවක් සේ දැනේ. හැරෙන විට දකුණු පාය ඔසවද්දී සක්මන කරන කාලයේ ඔසවන විට තරම් ආයාස කර නැත. සැහැල්ලුය. එහෙත් වම් පාදයේ එසවීමේදී එයටත් වඩා සැහැල්ලුය. ආයාසය අඩුය. එහිදී සිදුවන්නේ පය ඉදිරියට යැවීමක් නොව පාදය පසෙකට චලනය කිරීමකි. එයද සක්මන් කරද්දී තරම් ආයාස කර නැත. වරින් වර සක්මන අතරතුරදීම සිරුරේ වේගවත් කම්පන ඇති වී නැති වී යයි. ඔබ වහන්සේ පැවසූ පරිදි දත් මදින අවස්ථාවේදී සතිය පිහිටුවීමට උත්සාහ ගතිමි. දත් මැදීමට පෙර මුව තුලට වතුර පොදක් ගැනීමේදී තොල්වලට හා මුව තුලට වෙනස් විඳීම් වලින් සීතල දැනේ. අල්ලට දැනෙන සීතලට වඩා පිටි අල්ලට දැනෙන සීතල වැඩිය. දත් මැදීමේදී ටූත් පේස්ට් වල මින්ට් රසයත් බුරුසුවේ කෙඳි විදුරු මස්වල තොල් වල හා දිවේ වදින විට වෙනස් විඳීම් ඇතිවේ. මුව සෝදා දැමීමට වතුර ගැනීමේදී දත් මැදීමට පෙර වතුර මුව තුලට ගන්නවාට වඩා සැර සීතලක් දැනේ. ටූත් පේස්ට් වල මින්ට් රසය නිසා එසේ වන බව දැනගතිමි. සතියෙන් දත් මැදීමේදී කාලයද ඉතුරු වේ. දත් මග නොහැර මැදිය හැකිය. සිතටද සහනයක් දැනේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. පාවිච්චි කරන ටූත් පේස්ට් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒකේ ක්ලිප් එකේ හදනකොට කියලා තියෙනවා නිකන් අහක බලන ටූත් එක මිරිකන්න එපා. මෙන්න මේක ඇඟිලි පිටරට දාලා පොඩ්ඩක් කරගත්තාම ඇති. ඉතින් අන්නේ විදිහට මේ කරන දේ හරියට සිහියෙන් කරන්න ගියාම පුදුමාකාර ওই භාවනා ශාලාවට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා අට සිල් අරගෙන උපසම්පදා වෙලා මොන බයිලාවක්වත් නැහැ. දත්මන් වල දත්මන් විතරයි. ඒක වගේ බුදුජානනාංශයේ කියලා තියෙන දේවල් බලන අන්තිමට වැසිකිලි කැසිලි කරනකොටත් කියන්න තරම් මහා කරුණාවක් මේ සර්වඥාන්සේලාව තියෙනවා. උච්චාර භාෂාව කම්මේ සම්පජානකාරී හොත්. ඉතින් අපි ඒකට දඹදිව යන්න හදනවා, මෛත්‍රී බුදුහාමකම් ඉන්න හදනවා, දසපාරමිතා පුරන්න හදනවා. මේ ඕන් නැති විදකමට කොඳුරු තෙල් කල 7යි 7යි හොයනවා. ඒ නිසා වැඩේ කරන්න පටන් ගත්තා නම් මනුෂ්‍ය ජීවිතේ හැම ඉරියව්වක්ම සතිය පවත්වන්න හොඳ අවස්ථාවක්. ලියපු ගැන ගැන මම බොහොම සතුටුයි. තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මම මෙහි පැමිණි දිනයේ සක්මන් භාවනාවේ යෙදීමේදී දැනුණ දේ මෙසේයි පළමුවෙන්ම මට ඇවිදීමට ඊට අපහසු බවක් දැනුනි කකුල් පැටලෙන්නාක් මෙන් විය ඊට වීරෙන් සිහිය පවත්වා ගනිමින් සක්මනේ යෙදුණෙමි මුලින්ම ලනුපැදුරේ සක්මන් කිරීමේදී විලුඹත් මහපට ඇඟිලිත් ඊට රළු ලෙස ස්පර්ශ වනවා දැනුනි ටිකෙන් ටික දකුණු කකුලේ දැනීම වැඩි වූ අතර වම් පාදයේ ඇඟිලි ඇට කැඩෙනවා වරහන් තුල මහපට ඇඟිල්ල යට දැනුණා. දකුණු කකුලේ කෙන්ඩා ඇදෙන බව දැනුණා. මස් පිඬු වේදනාවක් දැනුණා. වම් කකුලේ කිසිම වේදනාවක් දැනුනේ නැහැ. වැලි මළුවේදී ඊටාම සිනිඳු ලෙසක් සීතල ගතියක් ඇඟිලි වැලි අතර තෙරපෙන ගතියක් දැනුණා. සමහර අවස්ථාවල ගල් කැටයක් ඇනෙනවා දැනුණා. දිගටම සක්මන් කිරීමේදී පාද පැටලෙන්නාසේ දැනි විසි වෙනවා වගේ දැනුණා. සමබරතාවය නැති වී වැටෙන්නට යන වාසේ වුණා. සවස භාවනා ශාලාව අසල ලනුපැදුරේ සක්මන් කරද්දී ඊටාම සිනිඳු මෘදු ස්පර්ශයක් දැනුණා. සක්මන් කිරීමට ආසාවක් සිතේ ඇති වුණා. වරින් වර සිත පිට ගියද ඒ සමගම නැවත සතිමත් වුණා. විටක මට අලියෙකු ඇවිදිනවා සේද විටක පාලමක ඇවිදිනවා සේද තවත් විටක ඊතා සීරුවට රේල් පීල්ලක ඇවිදිනවා සේද දැනුණා. වම් කකුල දකුණු කකුල ලෙස ඉබේම සිහියට ආවා. ඇවිදිනවා ඇවිදිනවා යනුවෙන්ද ඔසවනවා තබනවා යනුවෙන්ද වරින් වර කියුණා. පැයක් පමණ සක්මන් කිරීමේදී දකුණු පාදයේ යටින් යටිපතුල ඇදෙන්නාක් මෙන් දැනුණා. වලලු කර රිදෙන්නට වුණා. වම් කකුලේ ඇඟිල්ල ඇට කැඩීම දිගටම ඇහුණා. දෙවරක් දකුණු පාදයේ වලලු කර ළඟින් සද්දයක් ආවා. සමහර අවස්ථාවල කොන්දේ වේදනාවක් හා බෙල්ලේ වේදනාවක් දැනුණා. කිසිම අවස්ථාවක සක්මන් කිරීමට කම්මැලිකමක් හෝ නිදිමතක් දැනුනේ නැහැ. දැන් දැන් සක්මන් කිරීමේදී මුළු යටිපතුලම ලනුපැදුරේ හෝ වැලිමලුවේ හොඳින් ස්පර්ශ වනවා දැනෙනවා. සක්මණෙන් පසු පර්යාංකය සඳහා වාඩි වුණා. ඊතරම් විවේක ගතියක් හෝ ලිහිල් ගතියක් දැනුනේ නැහැ. පිම්බෙනවා හැකිලෙනවා යාන්තමට දැනුණා. මාගේ භාවනාව සාර්ථකද? ගරු ස්වාමීන් වහන්ස මට ධර්ම උපදේශක් දෙනසේක්වා. ඔබ වහන්සේට මේ භවයේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මොදි සක්මන සිද්ධ වුණා නම් සක්මන සිද්ධ වුණා නම් පැහැදිලිව කියන්න පුළුවන් නොබෝ කාලකින් සෞඛ්‍ය හැදෙනවා කියන. යම් කිසි කෙනෙක් ඇවිදින්නේ නැත්නම් ඉතින් බොහෝම ඉක්මනට මැරෙනවා කියලා කියයි. අනිවාර්යයි. ඒ නිසා මේ මානවයට වෙලා තියෙන අද ඇවිදින්න තිකේ දෝෂේ. ඒ නිසා කරුණා කරලා මතක තියාගන්න සර්වචාන්සිය හැමදාම කිලෝමීටර් 15ක් විතර ප්‍රදේශයක් සපත්තු හිරපුඩ ඇතුළු අවුරුදු 45ක් ඇවිදී උත්මේකේ දරුවෝ අපි. ඒ නිසා නිකන් ශරීර හොරකම එපා. දුවට ටිකක් ඇවිදින්න. එතකොට ඔක්කොම ලෙඩ රෝග තනිය වෙනවා. ඊට පස්සේ භාවනාවත් හරියයි. අවසරයි ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රස්වාසයේදී නොදැනී යන හුස්ම රැල්ල කොහේ ගියාදයි කියන්නේ කෙසේද? ගිය තැනක් නැත. දැනී නොදැනී යන හුස්ම රැල්ල නැවත හට ගන්නවා. ගිය හුස්ම ගියා. නැවත නැවත හට ගන්නවා. සතියෙන් සිටීමට පුරුදු වුණා, පුහුණු වුණා, සිය දහස්වර දියුණු කළා. හැම විටම සතිමත්ව සිටිය හැක. කරන ක්‍රියාව තුළ සතිමත්ය. ගොපල්ලා බලාගෙන හිටියට කුඹුරේ ගොයම කාලා ගුටි කන්නම ඕන. එවිටයි ආයෙත් එතැනට නොයන්නේ. මුහුද තිබෙන තුරු රැලි වෙරළට පැමිණෙනු ඇත. සතිය පිට යන තාක් භවය හදනු ඇත. නැවත භවයක් නොම සදනු ඇත. දැන ගැනීම දැන ගැනීමකින්ම අවසන් විය. විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය, පෙර නොඇසූ විරු දහම අවබෝධ විය. ඔබ වහන්සේගේ දේශනා ඊටා ප්‍රයෝජන විය. අනුශය වශයෙන් යමක් තිබුණද එය මණිකක් උපමට්ටම් වන්නේ යම්සේද එසේම විය. ඔබ වහන්සේ ලෝසතුන් වෙනුවෙන් නිදුක්ව නිරෝගීව වැඩවසන සේක්වා. ලිලාමණී මෙනෙවියට බොහෝ පින් සිදු වේවා. තෙරුවන් සරණයි. ඒ රාන්තිම දවසේ ඉඳ තිබලීම කලින් ඇවිල්ලා මතකයි. 30 සෙකන්ඩර තියාගන්න ඕනේ. අවසරයි වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනයේට ආදුනිකයෙකි. 25 26 දෙදින සක්මන් හා පරයන්ක භාවනාවේ සතියෙන් නිරත විනි. වෙනදා මෙන් සිත හා කය අතර මිත්‍ර බවක් නොවිය. සිත කයට ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගැනීමට වීරය කළද වෙනදා මෙන් යාළු බවක් නොවිය. ආස්වාස ප්‍රස්වාස දෙක බලා සිටියා. සතිය පැවතුනක් निराවුල් පැහැදිලි බවක් නැත. පැහැදිලිව දැනුනේ භාවනාව නතර වී ඇති බවයි. මේ తত্ত্বය සක්මනට හා පරයන්කයට පොදුවම බලපෑවේය. ධර්ම අවවාදයක් ලබා දෙන සේක්වා තෙරුවන් සරණයි. ඔය මේ තියෙද්දි කාලසටහන කරන එක තමයි යෝගාවචර ක්‍රමයේ තියෙන උත්කෘෂ්ඨකම්. ප්‍රතිඵල කිසිම නැහැ. බලාපොරොත්තු කියන්නම බෑ. සම්පූර්ණ සුන්නද්දූලි. ඒ බුද්ධ කෘත්‍යයේ දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ හරියට වෙලාවට වාඩි වෙනවා. හරියට සක්මන් කරනවා නම් පුදුමාකාර දැනුමක් එනවා. ප්‍රතිඵල තියෙද්දි කාලතරණ කරන එක නෙවෙයි වැදගත් කරන කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒත් තමයි හරියට වෙලාවට කාලසටහන කරනවා. මේකට කියනවා සතත අභ්‍යාසය. සතතයෙන් වැඩි කරා. ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ඒක නා තමයි ඇත්තටම මේ සාසනෙන් වැඩ ගන්න කෙනා සාසනයට වැඩ කරන කෙනා කියලා කියන්නේ. අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන මම දැන් මෙතන යයි සිටගෙන සිටින ඉරියව්වට සිත යොමා වම දකුණ මෙනෙහි කරමින් සතිමත්ව කය ඉදිරියට ගමන් කරන විට ශරීරයේ වැඩි බරක් දකුණු පාදය දෙසට වඩා වම් පාදයට තල්වන බව දැනුණා. සක්මන කරන විට පාදයේ පළමුව විලුඹද දෙවනුව ඇඟිලි ආශ්‍රිත පතුල ප්‍රදේශය පොළවේ ස්පර්ශ වන බව දැනුණා. සක්මන් තීරුව කෙලවර නැවතී නැවත හැරෙන සෑම විටකම පළමුව ඇඟිලි සහිත පතුල ප්‍රදේශයේද දෙවනුව විනුඹ ස්පර්ශ වන බව දැනුණා. ධම්ම රූප එන විට සතිමාත්ව දුටු නිසා වම දකුණ මෙනෙහි කරමින් ඉදිරියට ගියා. පඩිපෙළ බසින විට පඩිය මතර තබන පයේ ඇඟිලි තදින් පොළොව බදාගත් පසු විලුඹ ස්පර්ශ වන බවත් පඩිපෙළ නැගීමේදී ඊට වෙනස් ලෙස එනම් පඩිය මත විලුඹ මුලින් ස්පර්ශ වී පසුව ඇඟිලි සහිත පතුල් ප්‍රදේශයේ ස්පර්ශ වන බවත් අත්විඳෙමි. පර්යංකය මම දැන් මෙතන යයි ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමා කය සිත සැහැල්ලු කර සුවසේ වාඩි වෙමි. ආස්වාසය ප්‍රස්වාසය යන්තම්ම දැනේ. විටක ආස්වාසය දිග බවක්, විටක කෙටි බවක්, විටක වම්නාස් කුඩු වේද, විටක දකුණුනාස් කුඩු වේද වැටහේ. ප්‍රස්වාසයද එසේමය. විවිධාකාරයෙන් දැනේ. කෙටි වේලාවකින් සිත අරමුණු නැති නිශ්චල බවකටපත් වේ. අතරින් පතර විටක හුස්ම දැනේ. මෙසේ නිශ්චලව සිටිනා විට හිස පෙදෙස පහළට ඇදීගෙන යයි. ඊට ඉඩදී බලා සිටියත් තව තවත් පහත්වන විට මා නිදා සිටියේ අන්යන් සිතෙයි මාන්නයෙන් හිස කෙලින් කරගමි. මෙසේ තුන්වරක් පමණ සිතේ නිශ්චල බව සමග හිස ඇදී යන හැම විටකම හිස කෙලින් කරා. සිතේ නිසල බව බිඳී ගියා. මම දැන් මෙතන යයි මෙනෙහි කර ආනාපානය කෙරේ සතිමත් වුණා. තවත් වේලාවකින් වම් පාදයේ තදබල වේදනාව නිසා දැස් ඇර බැලුව විට විනාඩි 40ක් ඉක්ම ගොස් ඇත. නැවත සතිමත්ව ඉරියව්ව සකසා ආනාපානයට සිත යොමු කළා. ධම්ම රූප පැමිණෙන විට සතිමත්ව දැක නැවත ආනාපානයට සිත යොමු කළ අවස්ථාද නොදැනුවත්ම නොදැනුවත්වම ධම්ම රූපයේ ඇලී සිට සතිය පැමිණ ඒ බව දැන් වූ විගසම නැවත ආනාපානයට සිත යොමු කළ අවස්ථාද තිබුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මා නිස්සරණ වනයේට පැමිණුණ තුන්වන වතාවයි. අතීතයේදී සමත භාවනාව පුහුණු කරමින් ධ්‍යාන නොලබා අධෛර්යමත් සිටි මාහට ධ්‍යාන නොලබා අධ්‍යාත්මික මාර්ගයේ ඉදිරි ගමනක් යාමට නොහැකි යයි වික්ෂිප්තව මා සිටි කාලයක ඔබ වහන්සේගේ අනුශාසනා ශ්‍රවණය කිරීමට ලැබ අධ්‍යාත්මික ගමනේ නොසැලෙන ජීවියක් ලද්දෙමි. සක්මන පරයන්කය එදිනදා වැඩ කටයුතු සතිමත්ව කිරීමෙන් ලැබෙන සැහැල්ලුව ප්‍රීතිමත් බව අත්විඳිමි. සැබවින්ම එය විනෝදයකි. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගම්භීර ධර්මය අපගේ උන්මත්තක වූ සිත් සතන් වලට සරලව දැනෙන පරිදි සතිමත් බවට ගලපා ඔබ වහන්සේ කරන මේ මෙහෙවර හේතුවෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන අයුරින්ම නිවන් සුවේ සාක්ෂාත් වේවා. ආ දුසා දුසා පූජනීය වන්දනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මා සක්මන් භාවනාවේදී পায় දකුණ වම යනුවෙන්ද ඔසවනවා, තබනවා, ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් භාවනා කළෙමි. පයේ ඇදෙන සුළු බව, විලුඹ පොළවට පළමු ස්පර්ශ වන බව, දෙවනුව ඇඟිලි හතරක්ද පසුව මාපට ඇඟිල්ල ස්පර්ශ විය. පළමුව විශාල බරක් කයට සහ දකුණු පායටද දෙවනුව වම් පායටද දැනුනි. එසේ භාවනාව අවසන් කොට කොන්දේ විශාල වේදනාව නිසා ඇඳේ හාන්සි වුනිමි. භාවනාවේ සිටිද්දී මද රස්නයක්ද සිසිල් බවද අත්විඳිමි. කයට සිත යොමා ඇඳේ සිටින විට දකුණු දන හිස සම්පූර්ණයෙන් සම්මස් අතරින් වෙන් වී දෙකොටසක් බවට පත්විය. ඇතුළත මස් පිඬු නහර එළියට ඇද වැටි ඇට කැබිලි දැర్శණය විය. ඒ සමග කයේ උඩ උඩපැත්තට ඇදෙන්නට පටන්ගෙන ඉනෙන් පහළ ප්‍රදේශය ඇට කැබිලි පමණක් ඉතිරි විය. සක්මනේදී පද විදියට රාගය මතුවිය. එවිට ඒ දුටු කය සම්පූර්ණයෙන්ම සම ගලවා බලා අසුභයද දුටු වෙමි. රාගය පහවිය, අස්ති පංජරය දුටු වෙමි. පරයන්ක භාවනාවේදී විවිධ අරමුණු ගලා එන්නට විය. පහ කිරීමට තැත් කළද පහ නොවිය. කීප විටක්ම උත්සාහ කළෙමි. භාවනාව නොවැඩෙයි. ඇස්තර බලා සිතේ తත්වය තේරුම් ගතිමි. පෙරලි පෙරලි අරමුණු ගලා එනු ඇත. ඒවාද වැඩක් නැති බවත් සිතක් එවිත් සිතක් නැති වූ බවද දනිමි. බාහිර ඇති ස්වභාවයේ බාහිර ඇති ස්වභාවයේ පරිසරයේ දර්ශනය දුටුවෙමි. හමා යන සුළඟ තේය අරමුණුද මෙසේමය පෙරලෙන දඟලන සිත ඔහේ ගියාවේ බලා සිටියෙමි සිත සැහැල්ලු විය නැවත සක්මනට යෙදුණෙමි ක්‍රියාවක් ඇති බවත් කරවන්නේක් නැති බවත් දනිමි සිහියෙන්ම සක්මනේ යෙදුණෙමි මේ පැමිණෙන తත්වය පැහැදිලි කර දෙන සේක්වා ඔබ වහන්සේට මේ අන්තිම භවයම වේවා ගුරු දේවෝත්තමයාණන් වහන්සේටද ඔබ වහන්සේටද මා කළ කුසල් නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිසම වේවා. දෙමව්පිය දෙදෙනාද නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා. තෙරුවන් සරණයි. සසර පුරා දුවන තුරා දඟින දුවන පයින් දඟලන හිත tempat කරගත හැකි වේ සතියක් නැත්තම් කියලා රවියක් තියෙනවා. ඒ නිසා උත්සාහ කරලා යන් එතකොට තියාලුවෝ විහාරවා වේලිතනා සන්වන් රන් වියත වලින් අටුපුරවා නම් සසර පුරා දුවන තුරා දඟින දුවන පරිදි දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් නැත්තම් සතියක දවස් හතක්වත් යනවා කියලා කියනවා. අතිගරු ස්වාමින් වහන්සේ මම මෙම භාවනා වැඩසටහනට ඇතුල් වූ ප්‍රථම අවස්ථාවයි. සක්මන් භාවනාව සක්මන් භාවනාව කරන අවස්ථාවේ මම සක්මන් කරමි යන සිතින් වම් පාදයටත් දකුණු පාදයටත් සිත යොමු කොට සක්මන් කරමි. සිත වෙනත් අරමුණු වලට යන්නේ නැත. ලනුපැදුරේ ගොරෝසු බව, තද බව හොඳින් අවබෝධ වෙයි. හිත හැටියේම වෙනත් අරමුණකට සිත පිට ගියත් ඒ ෂණයකින්ම අරමුණට ගන්නවා. පර්යංක භාවනාව. මෙම භාවනාවේදී නාසය දෙපස දැඩි තද ගතියක් ඇති වෙනවා. හුස්ම රැල්ලට සිත යොමුකොට ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමුකොට ආස්වාස ප්‍රස්වාස ඇතිවන ආකාරය බලා සිටීමේ හුස්ම ඇතුල්වීම පිටවීම සමහර අවස්ථාවලදී නොදැනේ. නාසයේ තද ගතිය නිසා මෙය නොදැනේ යයි සිතමි. දන හිස්වල අධික වේදනාව කන් දෙකින් ගින්දර පිටවෙන්නාසේද සිත වරින් වර පිටතට ගියත් නැවත අරමුණට ගැනීමට පුළුවන් වීමත් කොන්දේ අධික වේදනාවක් මට තිබෙන ගැටලුවත් මේවා සතර මහා භූතයන්ගේ විපරිණාම ස්වභාවය කියා මට සිතෙනවා. හුස්ම රැල්ල ස්පර්ශය වන ස්ථානය නාසයේ ඇතුළත බව දැනෙනවා. නාසයේ තද ගතියක්, නාසයේ ඉදිරිපිට වලාකුළු ස්වභාවයක් සමහර විට පෙනෙනවා. මාගේ මෙම භාවනා ගැටලුවලට අවවාදයක් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් ලැබේවා. ඔය පිට යන බව දැනගත්තට අප උගෙනලා තියන්න ඕන බව දන්නවනම් ඒ වැඩේ වරින් වර වරින් වර සාර්ථක වෙන බව දන්නවනම් දිගට කරන්න. එතකොට එක්ක ධාතු වශයෙන් හෝ එහෙම නැත්නම් හේතුඵල වශයෙන් හෝ ඒකට තේරෙන පටන් ගන්නවා. ඉතින් මට හිතෙනවා මේ පොඩි මෑණිට වතුර තිබහද කියලා. ඔසුටිය කොහේ? කියන්න පුළුවන් සර්. පුළුවන්. කැපෙන්න පුළුවන්. එහෙනම් තව ප්‍රශ්න පහක් විතර කියමු. හතරක් තියෙනවා සර්. අයියරයි එතකොට. ඔව්. හුරේ. එදේ. ගරු කටයුතු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ ගෞරවාන්විත নমස්කාරය වේවා. ඊයේ දිනේ කමඨහන් වලදී ඔබ වහන්සේගේ උපදෙස් හා අනුමැතිය පරිදි මා අද දින හැකිතරම් වේලාවක් අරමුණු නොමැතිව ඔබ වහන්සේ කියන පරිදි කිසිවක් නොකර සතියෙන් වෙන ඒ දෙස බලා සිටින්නට අදහස් කළෙමි. වෙනදා මෙන්ම පාන්දර කාලයේ සුපුරුදු පරිදි සක්මණින් ආරම්භ කොට අරමුණු නොමැතිව පර්යංක භාවනාවට හිඳගතිමි. මේ වේලාවේ තරමක් දුරට එසේ සිටිය හැකියවද පසුව උදේ 8:30ට පමණ සිට 11 වනතුරු මාගේ අත්දැකීම් මට විශේෂයයි හැඟුණද ඒවා නිවැරදි කර ගැනීම සඳහා ඔබ වහන්සේට උපදෙස් සඳහා ඉදිරිපත් කරමි. පර්යංකේ වාඩි වෙන ඉක්මනින්ම සිතුවිලි වලින් තොරව අරමුණු රහිතව සතියෙන් සිටීමට හැකිවිය. බොහෝ වේලා මෙසේ සිටින විට වරින් වර සියුම් දැනීම් ඇතිවිය. සියුම් විදුලි සැරයක් මොළයේ නලල පැත්තෙන් වරහන් තුල වම් පැත්තෙන් හා හිසේ පිටුපසින් දැනුණද මේවා දුක් වේදනාකාරී නො වූ සියුම් දැනීම් විය. කයද තුන් වතාවක් පමණ වරින් වර සුසුමක් හෙළමින් කය නැවත නැවත ඍජු කර පීඩණයෙන් තොරව සිටීමට සැකසුණි. මා හිතීම් කීම් කිරීම් වලින් තොරව නිදහසේ සිටීමට ඉටාගත්තද වතුර පිපාසය දැනී සිත වතුර ටිකක් බීමට පෙළඹුණ නිසා ළඟම තිබූ වතුර බොන ළඟම තිබූ වතුර බොන විට මට සිත වරහන් තුල චිත්ත සංකාරයකට නැත්නම් කිරීම් වලට යෙදුන බව සිතුනි එවිට සිහිය නැවත අරමුණ රහිතව සිතීම් කීම් කිරීම් නොකොට සිටීමට මතක් කර දුනි ඒ අනුව සතිය වහවහ වරදින තැන් පෙන්වා දෙන බව දැනි නැවතත් අරමුණු රහිතව සිටියෙමි. මෙසේ සිටිනා විට සතියත් සිතත් එකතු වී කය මැදේ කොහෙදෝ තැනක මේ තුනම වරහන් තුල කය සිත හා සතිය එක්තැන් වී සංසුන්ව කවදාවත් අත්නොදුටු තැනසීමකින් තිබෙන බව තේරුණි. එවිට මට නැවත සතියද සිතද කියන්න බෑ මතක් කර දුන්නා මේ වෙලාවේ සිත තියෙන්නේ අකුසලයෙන් නොවේයි කුසලයෙන් නොවේයි අභ්‍යකතා ධර්මයක නේද කියලා. එවිට සිතුණා මෙවැනි වෙලාවක මැරෙන්න ඇතනම් හොඳයි නේද කියා. එවිට නැවත සිහිය අවවාද කරා සිතුවිලි ඔස්සේ චිත්ත සංකාර නොකර වෙන දේ සිහියෙන් නිකම්ම නිකං බලා සිටින්න කියා. ඒ අනුව සිටියද 11ට දාණයට වැඩිමිට තිබෙන නිසා නැගිටීමට සිදුවිය. මට අද තමයි සතිය වටිනාකම තේරුනේ. හරියටම හරි විදිහට කියා සිතෙනවා. ඔබ වහන්සේ මේ කාලය තුල මට ඇති වූ හැඟීම් හා වේදනාවල වැරදි ඇතොත් නිවැරදි කර උපදෙස් දෙන තේක්වා ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් ලබා ගැනීමට මා පින් අනුමෝදන් කරමි. ඔබ වහන්සේට නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබා බොහෝ දෙනා සතර දුකින් මුදවා ලීමට වාසනාව සැලසේවා. සැමට තෙරුවන් සරණයි. මුඛාර කියන විදිහට හිතයි සතියයි කයයි එකතු වෙනවා කියලා කොහෙ තියනවද කියලා දන්නේ නැහැ කියලා තියෙන්නේ ඕක වෙන්ුණාට පස්සේ තමයි දුක ඇති වෙන්නේ ඕක කොහොමඩක්වත් බෙදලා වෙන් වෙලා නැතුව එකම දෙයකට ඔය නන්තුරක් දාගෙන නටන ඒක පුළුවන් තරම් එකටම හේතු වෙන්න ඇරියන සමාදම් වෙන්න කෙනෙකුත් නැහැ පශ්චාත්තාප වෙන්න කෙනෙකුත් නැහැ අපි මේක නාම රූප වශයෙන් කඩාගත්ත වෙලාවෙ ඉඳලා ඒකෙන් දුක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒකට එකතු වෙන්න අරින්ද සමස්තය දකින්න. එතකොට තේරෙයි ඒකට වෙනම කලාවක් තියෙනවා. දැනගෙන යනවා නම් කරගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු පින්වත් ස්වාමීන් වහන්ස මම මෙම සෙනසුනට ආපු පළුම අවස්ථාව මා ආපු දින සිට 26 වන දින දක්වා කාලය තුල මා ප්‍රගුණ කළ භාවනාවේ කමඨහන් වාර්තාවය ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙර ප්‍රකාශ කළ කමඨහන් අනුශාසනාවලට අනුව මට සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් ප්‍රගුණ කරන්න පුළුවන් බව දැනුනි. 25 සහ 26 දෙදින පාන්දර 4ට මම පරයන්ක භාවනාවට වාඩි වුණා. හොඳට ඇස් පියාගෙන හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි සිහියෙන් බලාගෙන හිටියා. පසුව මට දැන ගන්න ලැබුණා උදරය පිම්බෙනවාත් හැකිලෙනවාත්. පසුව මම භාවනාව හොඳට සතිය පිහිටුවාගෙන සිහි කළා. විවිධ සිතුවිලි මගේ හිතට ගලා එන්න පටන් ගත්තා. ඊට පස්සේ මම මේ සිතුවිලි අනිත්‍යයි අනිත්‍යයි සිතා සිහියෙන් යුතුව මෙනෙහි කළා. ඊට පස්සේ සිතුවිලි අමතක වුණා වගේ දැනුණා. මම මෙහෙම විනාඩි 30ක් පමණ දැස් පියාගෙන භාවනා කළා. ඊට පස්සේ මගේ පියවි දැසට පෙනුනේ තද නිල් පාට එළියක්, තද දම් පාට එළියක්ය. එහෙත් ස්වාමින් වහන්සේ වෙනත් බාහිර සිතිවිල්ලක් ආවම මෙම එලි දෙක දකින්න ලැබෙන්නේ නැහැ. යලිත් මම භාවනාවට හිත යොමු කළාට පසු මෙම එලි දෙකම පේන්න පටන් ගන්නවා. මෙය නැතිවනකොට දුකක්ද ඇස් වලින් කඳුළු වෙන බවක් දැනුණා. මෙම එළිය පෙනෙන විට මට ලොකු සතුටක් දැනෙනවා. ගරු ස්වාමින් වහන්සේ මෙම සිදුවීම මාහට පැහැදිලි කර දෙනසේක්වා සාදු සාදු ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. හිතේ හිතවිලි එන්නේ ආලෝකේ එන්නේ කඳුළු වෙන්නේ එකම තැනින් තමයි එක එක දේවල් වලට අපි කැමති එක එක දේවල් වලට අකමැති. ඒක හිතේ තියෙනකොට ආලෝකේ නෑ ආලෝකේ තියෙනකොට හිතවිලි නෑ. ඒක ස්වභාවිකයි. නමුත් මේ දෙක එකමයි නැත්නම් එකම ප්‍රභවයකින් එන්නේ. ඉතින් ඒක මැටි ටිකක් කරන කලයක් හදපුවම සතුටුනවා ගුරුලිත්වයක් හදපුවම අකමැති වෙනවා. දෙකේම මැටි තියෙනවා. ඒ නිසා ආයෙත් ඔක ආයෙ අඹන්න පුළුවන්. ඒ ආලෝකයවත් හිතවිල්ලක් වෙන්න පුළුවන් හිතවිල්ලක් ආලෝකයක් වෙන්න පුළුවන් මේ වගේ රුචි අරුචිකන් නිසායි අපිට දුක එන්නේ අන්න ඒක රුචි අරුචිකන් නොකර මේ දෙකම එකේම විකෘති දෙකක් කියලා දකින්නකම් භාවනා කරන්න අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා මෙම භාවනා මධ්‍යස්ථානයට නවකෙක්මි අද මා උදේවරුවේ සක්මනේ යෙදුනේ ඉහළ මාලයේ ලනුපැදුරක් මතය පළමුවම මා එකතැන සිටගෙන සිටින බව සිහිපත් කළෙමි. ඉන්පසු වාර කීපයක් මද වේගයෙන් ඇවිද යමින් වම දකුණ ලෙස දෙපා කෙරෙහි අවධානය යොමු කළෙමි. ක්‍රමයෙන් වේගය අඩුවන බවක් දැනුන අතර එහිදී තවදුරටත් හොඳින් අවධානය පාදයට යොමු කිරීමේදී මුලින් ආරම්භයේදී යටිපතුලට දැනුණු රළු බව, තදගතිය හා යටිපතුලට දැනුණ වේදනාකාරී බවද නොදැනෙන වාසයේ දෙපා ගමන් කරන ආකාරය දෙසට සිත යොමු කිරීමේදී පළමුව දන හිතෙන් නැවීමත් සමගම දකුණු පාදයේ විලුඹ එසවෙන ආකාරයත් ඇඟිලි ප්‍රදේශයට බර දී ඉහළට එසවෙන ආකාරයත් ඉදිරියට පාදය තල්ලු වෙමින් නැවත පාදය පොළොව මත ස්පර්ශ වන සැටිත් හොඳින් අවධානයට යොමු කළෙමි. එසේ දකුණු පාදයේ පොළොව මත තැන්පත් වීමත් සමගම වම් පාදයේ විලුඹ එසවෙන ආකාරය ඇඟිලි ප්‍රදේශයට බර දෙමින් ඉහළට එසවෙන ආකාරයක් ඉදිරියට තල්ලු වෙමින් නැවත පොළොව මත ස්පර්ශ වන ආකාරයක් හොඳින් අවධානයට යොමු විය. මෙසේ වාර කීපයක් ලනුපැදුරේ කෙළවරටම සක්මනේ යෙදුන අතරතුර පසුව පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් මෙනෙහි කළෙමි. තවදුරටත් මෙම ක්‍රියාවලිය සිදුවෙද්දී මාහට හැඟී ගියේ මා ඉදිරිපසින් මම සක්මනේ යෙදෙන ආකාරයකී මෙහිදී සිත වඩාත් සැහැල්ලුවකින් මෙන්ම උනන්දුවකින් මෙම ක්‍රියාවලිය කෙරෙහි යොමු වී සිටින බව තේරුම් ගතිමි. අවටින් ඈතින් නොයෙකුත් හඬ ශබ්ද ඇසුනද සිත සක්මණෙන් පිටට නොගිය බවක් වෙනසක් නොවුන බවක්ද මගේ මතකයේ පවතී. දිකටම මෙසේ සක්මන් කිරීමේ යෙදෙද්දී මා සිත පවසන්නට යෙදුනේ ඇතිවීම නැතිවීම හටගත් දේ ක්ෂණයකින් වෙනස් වෙන ආකාරයත් මෙතෙක් පැමිණි සසර ගමනත් මේ වාගේම නොවේද යන්නයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාහට සුදුසු උපදේශයක් ලබා දෙන තේක්වා ඔබ වහන්සේගේ සියලු අදිෂ්ඨානයන් වහා වහා සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි මේ විදිහට අර සක්මන් මළුවකට ගිහිලා සක්මන් ස්වරූපයෙන් පය වෙනස්කම් දකින්න එක අපි කඩේට යනකොට නාන්න යනකොට අරහිට මේට යනකොට පවා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් කරගන්න. ඒ නිසා මෙහිදී ගන්න අරන බඳ අනික් වෙලාවෙත් ඕකමයි සිද්ධ වෙන්නේ. බලන්නේ නැති නිසා පේන්නේ බැලුවොත් ওই ටික තමයි පේන්නේ. ඒකට හිත හදාගන්න. ආසරයි සංස අවසාන වார்த்தාව ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කරගතියි. සාදු සාදු. Venerable Bhante, Pariyanka meditation. I engage in this meditation very early in the morning from 3.30 a.m. to 5 a.m. I began by noting my seated posture on a cushion stool, that my feet were touching the ground, that my arms and elbows were resting on the upper part of my legs, and that the fingers of my hands were clasped together between my knees. I I started to focus my mind on the in and out breathing and very soon I became still quiet and peaceful. The sound of cicadas, cicadas filled my ears. I felt the inhaling breath on the walls of my nostril and the exhaling breath on the area between the nostrils and upper lip. The breath was warm. I heard the wiring sound of fans, but there was no sound from the other meditators. However, I was not able to sustain the peaceful, quiet calm for long, perhaps about 20 minutes. Then I noticed that the breath going in Cold not be felt. I tried to focus my mind closer and closer to my nostrils inside the brackets like a camera zooming into that area. Open the brackets and close the brackets. And nearly stretched my closed eyes by doing so. Then I began to measure the length of the outgoing breath and ingoing breath the ingoing breath was shorter than the out, outgoing breath. Then I focus on the beginning, middle and end. end of each breath, going in and going out. They were becoming shorter and shorter and more and more subtle. But for all my striving, I could not recapture the mood of still quite calm I experienced earlier, I noted that I was getting a little irritated. In spite of the fans, I felt the hall was stuffy. The sound of voices and other noises reached my ears from the kitchen below. I decided to get up. It was 5 a.m. I shall be most grateful for your advice as to how to proceed. May your May your find of first-hand experience and knowledge help many more people to gain sharp, uh, one-pointed concentration which seems to be eluding me so far. May you, Venerable Bhante, reach the goal of Nibbana in this life itself whenever the subtle situation disturbed and when you are going coming out with the sensuous uh, touch, don't try to focus on a very sharp thing. Just focus on the gross sitting posture. Uh, that means a gross object. And whenever the mind refine only, you can go to tiny things. So whenever mind come back from the subtle situation, calm down situation, don't strenuous your mind. Just look at the sitting posture when the mind come to the proper mood, then you can go to the see the, the long breath, short breath, left nostril like, nostril like. So correct method is correct, but thing is sharpening so much or zooming in too much is exhorting, exerting. So therefore, just be patient, just be aware of the body posture. අවසాනයි සයින්ස්. බබි අරගෙන තියෙන පැයකුත් විනාඩි එන්න මේකේ ඇටින විනාඩි 25ක් වැඩි පුරාණ කරලා තියෙන අපිට තියෙන විනාඩි 35කට සමාන කාලයක් සක්මන් භාවනාව සඳහා ඒ නිසා අපි කිසිනමු සන්තෝසයි ප්‍රශ්න ටික ඉවර කරයි කියන. ඒ නිසා අපි යනවා සක්මන්ට අපි නැවත එක දිනක් තුනට සක්මන් භාවනාවෙන් පස්සේ පරියන්ක භාවනාවට. සියලු දෙනාටම එරුවන් සරණයි. සුඛී හෝතු සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කම කමිතබ්බං සුඛිය සුවපත්ති සුවපත්ති